අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 109 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ ධම්මා බහුකාරෝ කතමේ චත්තාරෝ චත්තාරි චක්කානි පතිරූප දේශ වාසෝච සප්පුරිස සප්පුරිසෝප නිස්සයෝ අත්ත සම්මා පනිධි පුබ්බේච කත පුඤ්ඤතාති කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරන වෙලාවක එහෙම නැත්නම් නිවාසිකව ඉඳගෙන භාවනා කරනකොට අපි අපේ ජීවිතේ කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය කරනවා මේ භාවනාවේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා සමා තාමත් ළඟා කරගත්තේ නැති චේතෝ විමුක්තිය හෝ චේමෝත්‍ය ඵලය නැත්නම් චේතෝ විමුක්ති ඵල සමාපත්තිය ළඟා කර ගැනීම සඳහා අපි සාමූහිකත් ප්‍රයත්නයක යෙදෙනවා පුද්ගලිකත් ප්‍රයත්නයක යෙදෙනවා ඒ ප්‍රයත්නයේ බුදුහාමුදුරෝ දෙන වචනේ තමයි අනුග්‍රහය කියලා. අපි කට්ටිය මේකට වෙලා එකම විවස්ථාවක එකම කාලසටහනක එකම සීලක පිළිහිట్లా සාමූහික අනුග්‍රහයක් දක්වන එක ඕනම අනික් කෙනෙකුට පේනවා මේ කට්ටිය භාවනා කරන කට්ටිය කියලා. ඉතින් කැපකාර මණ්ඩලයක් ඉන්නවා, ඒ නෑන දායකයෝ ඉන්නවා. ඒ ඔක්කොම ඉන්න අතරේ මේ භාවනාවට මුළු දින කට්ටිය වෙනම සාමූහික අනුග්‍රහයක් කරනවා. ඊට පස්සේ එක එක එකනා අපි අපේ ලොකු කැපකිරීම රාශියක් කරලා හිත අලුත් කරගන්න අලුත් සීලයක පිළිහිටලා අධික් සීලයක පිළිහිටලා ඒ සඳහාම වෙනම ඇඳුමක් ඇඳලා වෙනම කාලසටහනක් අනුවගත කරලා අපි ලොකු අනුග්‍රහයක් කරනවා. ඒ කරන අනුග්‍රහ බුදුජානන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පහකට පිඩු කරලා මතක තියාගන්න අංගුත්තර නිකායේ පංචක නිපාතේ. එකෙන් පළවෙනිම කළ යුතු දේ තමයි සාමූහික වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් සීලානුගයි. අපි ඔක්කොම එක සීලාචාරකමකට එන්න ඕන. අපි ඔක්කොම එක සීතල ගතියකට එන්න ඕන. අපි ඔක්කොම එක හික්මීමකට ඉන්ද්‍රිය සංවරයකට බයලජ්ජාවකටපත් වෙන්න ඕන. එහෙම නැතුව කලින් එළියට ගත්ත කුළුමී හරක් වගේ මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි ඔක්කොම පටන් ගන්නකොටම නිසර් වණින් නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ කරන සත්කාරයක් විදිහට සීපීස සීලෙ පිටනවා. ඉතින් ඒක අපේ ලොකු සාංශ මතක් කරේ හිත අලුත් කරගන්න අපි කරගන්න දෙයක්. අපි දන්නවා දැන් gedara නෙවෙයි ඉන්නේ කියලා. ඒ සීල අනුග්‍රහිතය තියෙන මේ ශාසනය විතරයි. අනික හැම ශාසනයකම ඒ දේව දෙයයන්ාංශිකේ අනපනක් තියෙනවා. නියෝග තියෙනවා. නොකොලොත් අපාය යනවා කියලා. බුදුරජාන් වහන්සේ අපිට අනපනක් පනවලා තියෙන්නේ ඒකට කියන්නේ අනක් නැති පණතක් තියෙන. කිසි කෙනෙක් අන කරන්නේ නැහැ. කැමැතිනම් පණවගෙන රකින්න රැක්කොත් ආනිසංශ තියෙනවා. කවුරුත් අන කරන්නේ නැහැ. එහෙම ਸਰබලදාරි දෙවියෙක් හෝ බුදුහාමුදුරුවෝ කෙවිත පිටිපස්සේ තියාන හරප්පන්තියක් එලවනවා වගේ එලවන්නේත් නැහැ. ඒ වගේම ගුරුවරයා ගණ්ඩත් නරකයි. මේ අපිට මේ සීල් රක්කන්න හදන කෙනෙක් කියලා. දැන් ගුරුවරයාගේ තියෙන්නේ ඒක අනක් නැති පණතක්. ඉතින් ඒක අපි සීලානුගහිතය කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම මේ සම්ප්‍රදාන කුල බෞද්ධ රටක ඉපදිච්ච අපට එච්චර ලොකු අලුත් දෙයක් නෙවෙයි. නමුත් අපි පිටරටකට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයක් දැක්කොත් මේ වගේ සුදු පාට චාම් පිරිසක් දකින්න හම්බ වෙන්නේ නැහැ. নানা ආකාර ඇඳුම් වලින් සැරසීස নানা විචිත ගත කරන ඒගොල්ල කියන භාවනාවට මොකටද ඇඳුමක් ඇති වැඩක්. අපිට උණුසුමට සීසලට ගැලපෙන විදිහට ඇඳුම අවශ්‍යයි නේද කියලා. ඉතින් මේ බාහිරේ සිල් රෙද්ද හෝ ඇතුළත සිල්පදයක් රැකීම පුංචි කළ සලකනවා. ඒක හරියට මේ ඉපනල්ලේ අපි ගෝයන් කපුවාට පස්සේ කුඹරක එළවලු කොටුවක් වවන්න යනවනම් ඒ එළවලු කොටුවේ අරසාව සඳහා කරන වැට නොතිබී මොන එළවලුවක් වුවත් තිබාගත යන හරක් කාලා විනාශ කරනවා. ඒ නිසා ඒක කොටුව අරසා කරන්නේ නැතුව එළවලු කොටුවේ වැට අරසා කරන්නේ නැතුව මොන දේවල්වත් හරියන්නේ නැහැ. හරියට කැලේක හේනක් කොටන මිනිස්සයා දඬුවට ගහගන්න බැරි නම් මොනම භාභෝගයක්වත් එළියට එන්නේ නැහැ. ඉතින් වගේ තමයි මේ සීලෙන් නොත්තකා කරන භාවනාව. ඒ නිසා සීල අනුගහිතී අපි මේකෙදී ආරම්භක වශයෙන් දෙනවා. හැම කෙනාටම මතක් කරනවා අපි එක සමත් එක තලයක පදනමක යමු අටසි. ඒ කියන්නේ භාවනාවේ නේ උපාසක උපාසිකාත් වෙන්නේ. ඊගාවට සාකච්ඡානුගයි. අපි දන්න කෙනා නැති කෙනා ඔක්කොම සාකච්ඡා කරමින් Taman යන ගමනේ මගේතර සොරතුරු කතා කරමින් කමඨාන් සුද්ධ කරමින් යන්න ඕනේ නැත්නම් කාට ඔක්කත් ගොඩේමනක් නැහැ. ඉතින් ඒ සාකච්ඡා අනුග්‍රහිතයක් තියෙන්නේ සාසන විතරයි. අනිත් ඇඟුල තියෙන සුද්ධ ලියවිල්ල බාරගනින් නැත්නම් අපායි. ආයෙ ගැන සාකච්ඡා කරන්න, ඒ ගැන විනිශ්චය කරන්න අපිට ඒ සත්තු ඒ දෙයයන්න්සේ මාපු සත්තුන්ට ඉඩක් තියලා නෙවෙයි දෙයයන්න්සේ කතා කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටත් එහා සරුවඥයි ඒත් කියලා තියෙනවා කැමති නම් බාරගනින් නැත්තම් නිකන් හිටපන් සාකච්ඡා කරපන්. බුදුහාමුදුරන්ගේ ගුණයක්වත් සාකච්ඡා කරන්න නැතුව ගන්න එපා. එතකොට ඒක අන්ධ විශ්වාසයකට වැටෙනවා. ඒක නෙමෙයි කරන්න තියෙන එක බුදුහාමුදුරන් හරි අහන්න. මේ ඇයි ඔබ වහන්සේට අපි වඳින්න ඕන? ඇයි ඔබ වහන්සේ මේ විනාශනික වාඩි වෙන්නේ? ඕන එකට බුදුරජාණන්සේ උත්තර දෙන ඔක්කොම සාකච්ඡා කළ හැකි දෙයක් මෙතන ගුරු මුස්ටයක්වත් ගුඩ දෙයක්වත් වසංගපු දෙයක්වත් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා සාකච්ඡා කෙරුවේ නැත්තම් කවදාකවත් ඔය කට්ටිය පිළිගත්ත දේ මේ ඒක නිකන් සද්ධාවෙන් බාරගත්ත දෙයක් විතරයි yaadෙන්නේ නැහැ. බොහෝ නොබොහෝ කලකින් හැලිලා යනවා. තර්ක කරලා වාද කරලා නැත්තම් සාකච්ඡා කරලා ගත්ත දේ හොඳට හිතේ හිටිනවා. තුන්වෙනි එක තමයි සූතානුග්‍රහිතේ. දැන් මේ අපි රැස්සලා ඉන්නේ. අපි සරුවචනන්සේ දේශනා කරපු මොකක් හරි බණක් අලුතෙන් ඉදිරිපත් කරගන්න. අපි ඔක්කොම බෞසුත වෙන්න පුළුවන් යම් යම් විෂයන් වල අපි කෙලපැමිණිච්ච ඥාන තියෙන්න පුළුවන්. මේ සරුවඥ විසී අතදරුවේගේ තරංගත් නැහැ. මොන්ඩිසෝරි තරංගත් නැහැ. ඒ නිසා අපි තීරුම් අර ගන්න ඕනේ නිතර කොච්චර දක්ෂයෙක් වුණත් නිතර සරුවඥ දේශිත ධර්මය ඇසුරු කරන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවොත් තමන්නාංශගේ ශාස්ත්‍රුන් වහන්සේ විදියට ධර්මයේ තියාගත්තේ සරුවචනාංශයට ආය කාටවත් ලකුණු ගන්න නෙවෙයි. ඉන්න පිළිසෙට ආදර්ශයට ජීවිත ආදර්ශයට උතුරුජානන් වහන්සේත් වැඩ ඉන්න කාලේ තමන් වහන්සේගේ ශ්‍රාවකෙක් ලව්ව බණ කියවගෙන තියෙනවා පිරිත් කියවගෙන තියෙනවා. මට පිරිත් ටිකක් කියන්නේ කිය මට දන්න බණ ටිකක් කියන්නේ කියන පොඩි දරුවන්ට පුරතලයට සින්දුවක් කියන්න කියනවා වගේ ඒව ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. බණ අහලවට පස්සේ ආහොඳ හොඳයි කියන විදිහ හොඳයි. මුලට මැද ගැලපෙනවා මැදට අග ගැලපෙනවා. ඉදිරිපත් කරන ක්‍රමය හොඳයි. කටපාඩම් කරලා තියෙන හොඳයි. ස්වර උච්චාරණය හොඳයි. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන හොඳයි කියලා ලකුණු දීලා තියෙනවා බුදුහාමුදුරු බණ අහලා තියෙනවා. ඉතින් අපිට කොච්චර ඉදිරියට ගියත් අපේ ගමනේ අපිට නිතරම බුදුහාමුදුරු ඇහෙන තෙක් මානෙ ඉන්න ඕන. බුද්ධ ධර්මයේ ඇහෙන තෙක් මානෙ තියෙන්න ඕනේ ඡාපීකට. සුත අනුග්‍රහිත කියන බහුසුත්තතාවයේ පිණිස අපි ධර්මයට අහුම්කම් දෙනවා. ඒක විශේෂයි මේ නේවාසික භාවනා කියනකොට ඒක නිතරම දෙන්න ඕනේ. කිරිදරුවට නිතරම කිරිපොවන්න වගේ ඊට පස්සේ තමයි සමත අනුග්‍රහිත කරන්න අපි එකම අරමුණට හිත දාලා හැකිතාක් අරමුණත් එක්ක හිත පැවැත්වීමෙන් ඒ අරමුණ මාර්ගයෙන් අනිකුත් බොහෝ අරමුණු යටපත් කළා දාන. ඒක අරමුණට හිත තැබීමෙන් අනිත් බොහෝ අරමුණු අයින් කළා දාන. ඒක ලීසි නෑ. ඒකට අපි කියනවා සමතේ කියලා. නැත්නම් අරමුණට ඒකාග්‍ර කරනවා. ඊට පස්සේ ඒ ඒකාග්‍ර කරගත අරමුණේ තියෙන ආ වූ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ නැත්නම් ඇති සැටිය දැකීම සඳහා විපස්සනා කරනවා අරමුණ විනිවිද බලනවා පතුරු ගහලා බලනවා විග්‍රහ කරලා බලනවා. ඉතින් මේ පහ අවශ්‍යයි ළඟා වෙච්ච නැති ඒ චේතු විමුක්ති ඵලය හෝ චේතු විමුක්ති ඵල සමාපත්තිය සඳහා. ඒකට කියනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. ඉතින් ඒ අනුවයි අපි මේ භාවනා වැඩමුළුවේ දවසක හැමදාම පැයක විතර කාලයක් වෙන් කරලා තිනවා ඇහුම්කන් දීම සඳහා නැත්නම් ශ්‍රාවකයන් වශයෙන් බණ කියනවා. ඉතින් අපි මේ පැයටයි මේකතු වෙලා ඉන්නේ. ඉතින් මේ සඳහා අපි නිසන්වන්නේ මේ කරන 109 වෙනි වැඩමුළුව දිගටම අපි කරේ යම් යම් සම්මුති යටතේ එකක් තමයි හැම වැඩමුළුවකටම සරුවඥ දේශිත සූත්‍ර පාඨයක් අපි ඉස්සරහින් තියාගන්න. ඒ නිසා අපි යන්නේ නිතරම ඒ සූත්‍ර පිටකයේදීන සූත්‍රයක් දිගේ. දෙක වැඩමුළුව දවස් 3-4ක තියෙනවා නම් එක සූත්‍රයේ දේශනා වලියක් විදිහට තමයි යන්නේ. එතකොට අපිට එකින් එකට එකින් එකට ගැඹුරට යන්න පුළුවන්. ඉතින් මේක මේ වැඩමුළුවටත් ඒ අනුව අපි තෝරාගත්ත පසුගිය දවස්වල ඊටාම ජනප්‍රිය විදිහට අපි පාවිච්චි කරෝ දසුත්තර සූත්‍රය. මේ දසුත්තර සූත්‍රය තරුවචන දේශිත දීඝනිකාය නැත්නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පොත් පහෙන් පළවෙනි පොතේ අන්තිම සූත්‍රය. ඉතින් මේ දසුත්‍ර සූත්‍රය සඳහා මතක් කරනවා නම් ඒ අනුව අපි දේශනා බුලියක් පවත්වන්නයි මේ මූල ඒ සූත්‍රයේ ਸਰුවඥ දේශිතයක් හෝ ਸਰුවඥ භාසිතයක් නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක්. ඉතින් ඒක නිසා මේකට කියන්නේ ශ්‍රාවක භාසිත කියලා. අපි 84000ක් ධර්මස්කන්ධ තියෙනවායි කියලා සාමාන්‍යයෙන් දිනදා ව්‍යවහාර භාෂාවට අයිලා තිනවා. ඒකෙන් 2000ක් විතර ධර්මස්කන්ධ ශ්‍රාවක භාෂිතයි. ඒකේ ආනන්ද ස්වාමීන් වහන්සේ, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, මහා කච්චායන කොට්ටිතාදී එවකට හිටපු ඒ බුදුජාණන් වහන්සේගෙන් ස්තුතිය ලැබපු ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා දේශනා කළා කියලා. ඒතර මේ චතුත්තර සූත්‍රය ඊලා වැදගත් වෙනවා. ඒ මොකද මානවයාගේ දැනුම ඉස්සල්ලාම පෙළගස්සපු පළවෙනිම ප්‍රයත්නය තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කළා තියෙන්නේ. අවුරුදු 45ක් පුරා සරුවචනාංශේ තැන් තැන් වල එක එකනට දේශනා කරපු ධර්මය අද මේ වෙනකොට අවුරුදු 2600ක් දක්වා ඒක සැකිල්ලකට දාලා වගුවකට දාලා ප්‍රස්ථාර කරලා ඉදිරිපත් කරේ නිසයි සාරිපුත්‍ර සාංශේ ධර්මසේනාධිපති වශයෙන් බුදුහාමුදුරුවෝ පත් කරලා තියෙන්නේ. මොකද මේ වැඩේ කරන්න එච්චර දක්ෂ මෙවලන් සහිත ද්‍රව්‍ය සහිත සුදුස්සෙක් හිටියේ නැහැ. මේ තමයි ඉස්සලම මානව ඥාණය පෙළගස්සපු ගොනු කරපු ප්‍රස්ථාරගත කරපු පළවෙනි වෙලාව. මේ නිසා සරුවච්චන් වහන්සේට සුවිශේෂී නඹුවක් ලැබෙනවා. මොකද සරුවච්චන් වහන්සේ ඉන්නේ ඉස්සල ලෝකේ පහළ වෙන්නේ ඉස්සල මේ දැනුම හැමදැනම තිබුණා. ඒක ගොනුවක් තිබුණේ නැහැ. ඉතින් සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥානයත් එක්කම උන්වහන්සේ තමන් සංසාරෙන් ඊකොට වෙලා ඊට පස්සේ බරපතල ප්‍රශ්නකට මුහුණ දුන්නා මේ ඊකොට වෙන්න උත්සාහ කරන අනික් අයත් එක්ක sannivedanaya කරන්නේ කොහොමද කියලා. ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක් ලෝකෙට අදාළ නැති, මිනිස්යන්ට දාන්නේ නැති ගඟ දිගේ ඉහළට පීනන මාතෘකාවක් මිනිස්යන්ට දෙන්නේ කොහොමද කියලා. ඒකට බලනකොට පේනවා හැම රටකම හැම ජාතියකම මහා ප්‍රඥයෝ ඉන්නවා. ඒ ප්‍රඥයන්ගේ දැනුම අල්ප ප්‍රඥායට දැනුමතු අඩු අයට sannivedana කරන්න බෑ. ඒ නිසා ප්‍රඥා වෙනම පන්තියක් හදාගන්න. දැනුමත් කට්ටිය කියලා. දැනුම නැති කට්ටිය වෙනම පන්තියකට යනවා. ඒ දෙන්න අතර කවදාකවත් ගණිතුණක් වෙන්නේ නැහැ. නිසා දැනුම ඇති කෙනා දැනුම නැති කෙනාව පාගන යටපත් කරන මෝඩයයි කියලා යටපත් කරන පද්ධතියක් කුල බේදයත් එක්කම තිබුණා. ඒ බමුණු ළඟ විතරයි දැනුම තිබුණේ. ඒගොල්ලෝ යම් ඒ සංස්කෘත ශ්ලෝක කටපාඩම් කරනවා. ඒ ශ්ලෝකයක් අඩු කුලේ මිනිස්සුගේ කනට වැටුනොත් ඒ කන හාරලා දාන්න ඕනේ කියන. ඒ තරම් රහසේ තමයි කටපාඩම් කරන්නේ. කාගවත් අතරපත් වෙන්න දෙන්නේ නැහැ. ඒක ඒ වංශයේ අයට විතරයි. කටපාඩම් කරන්නවත් ඕනේ. ඒ ඒ වංශේ ඉන්න අය කටපාඩම් කරන්නේ නැත්නම් ඒගොල්ලොත් අව탁සීරු වෙනවා. අඩු කුලේ කෙනෙක්ගේ කනට වැටුනොත් ඒ කන හාරන්න කියලා. කටපාඩම් කරොත් දත් ගලවන්නේ කියලා තියෙනවා. ඒ දැනුම ඒ තරම අධිකාරියක්. පැවතුනේ. ඒ මොකද හේතුව ව්‍යාකරණයක් තිබුණේ නැහැ. ඒ මොකද හේතුව භාෂාව පිරිපුම්පත්තකටපත් වෙලා තිබුණේ නැහැ. ඒ මොකද හේතුව දැනුම ගොනු කරේ නැහැ. දැනුම ප්‍රස්ථාර කරේ නැහැ. ඉතින් මේකට මෑත කාලේදී බටහිර ලෝකේ අදහසක් වශයෙන් සඳහන් කරලා තිබුණා අපි මේ ඉන්න ශිෂ්ටාචාරයට අවුරුදු 30000කට විතර ඉස්සෙල්ලා ඇට්ලාන්ටික් ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා මේ ඇට්ලාන්ටික් සාගරයේ ඒකෙදි ඒ මේ මේටි ඉස්සලා රැල්ලකදී ලෝකෙ මෙතන ගොඩාක් දියුණු වෙලා තිබිලා තියෙනවා. ඒ දියුණු වෙච්ච වෙලාවේදී ඒ හිටපු මිනිස්සයෝ ඇති කර තියෙන ගොඩනැගිලි ටික තාමත් ආශෙන්තරාවක යනකොට අඩු අතුර තියෙන මට්ටමේ යට පේන්න තියෙනවා සීගිරි උඩට නැගලා සීගිරි පල්ලෙහා පේන මේ සැකිල්ල දිහා බලනවා වගේ. ඒ වගේම ඒ මෙක්සිකෝ වගේ රටවල් වල ඒ කිට්ටු රටවල් වල හදලා තියෙන සමහර ප්‍රතිමා මොනම බුල්ඩෝසරකින්වත් ගොඩි කරන්න බෑ. කොහොමද දන්නේව නැගිටිවේ? කොහොමද දන්නේව කරේ? අන්න ඒ යුගයේ තිබිච්ච දැනුම ප්‍රිස්ම ආකාරයට කැට කරලා පුස්තකාලවල තැම්පත් කරලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැනුම පිඩු කෙරුවයි කියන එකට සුද්ධ දෙන අදහස තමයි එනිසා පෙත්තක් වගේ හදලා තියෙනවා. ඒ ගිල්ලට පස්සේ දැනුම එනවා. ඒ කියන්නේ දැනුම පිඩු කරන්න පුළුවන්. ඒ පිඩු කරපුවාම මේ ආලෝකය කිරණ බෙදලා දෙන ප්‍රිස්මයක ස්වරූප වගේ තිබුණයි කියලා ඒගොල්ලෝ මේ සැක කරනවා මොකද ඒ තරම් ලස්සන දැනුම කෙනෙකුට කෙනෙකුට දීලා තියෙනවා ඊට පස්සේ දැනුම ආවා ගුණයක් නැහැ පිසිගේ පලා මල්ල වගේ කොතනින් පටන් ගන්න කොහේ යනවද දන්නේ මෙන්න මේ සරුවච්චන් වහන්සේ තමයි ඒකට ව්‍යාකරණේ දුන්නේ සරුවච්චන් තමයි ඒකට භාෂාව දුන්නේ සරුවච්චන් තමයි උඹ දන්නේ නැති වුණාට පුළුවන් තරම් පටන් අරගන්නේ ටික ටික කරන යනකොට උඹට මගේ ඉන්න තැනට යන්න පුළුවන් කියලා අර නොදන්න කෙනත් එක්ක සරුවචනාංශයට නැත්තම් සරුඤ්ඤතා ඥාණයට බුද්ධත්වයට යන්න පුළුවන් කියලා අඩු කුලේ මිනිහටයි මෝඩයාටයි කාට හරි පාර හදන්න මේ දැනුම පුදුම ලස්සනට ඉදිරිපත් කරන්නේ ඒ ඉදිරිපත් කරපු වෙලාවේදී මේ අපි වාගේ අවුරුදු 2600 කට පස්සේ පහළ වෙන ජනතාව ගැන හිතලා සාරිපුත්‍ර සාංශ මේ ඔක්කොම ප්‍රස්ථාර කරපු අවස්ථාව තමයි මේ දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. ඒක නිසා සාරිපුත්‍ර සාංශයේ සූත්‍රයේ සඳහන් කරලා තිනවා දසුත්තරම් පවක්කාමි ධම්මං නිබ්බාන පත්‍ය. මම ඕගොල්ලන්ට දසුත්තර ධර්මයේ දේශනා කරනවා නිවනට යන්න. ඒක දුක්ඛසන්ත කිරියාය තබ්බගන්තප්පමෝහණං. සීල දුක් ගෙවම් කරලා අපේ ගැට ගැහිලා තියෙන යම් යම් මේ කෙලෙස් ගැට ලියලා දාන්න පුළුවන් කියලා මේ මේ ඥාණය ඥාණය සඳහා නෙවෙයි පිඩු කරේ නිවන සඳහා. අපේ දැනුමේ තියෙනවා නාස්තික පැත්තක් කලාව කලාව සඳහායි කියලා. දැනුම දැනුම සඳහායි අනික් කටට තේරෙන්නේ නැහැ ඒක සුවිශේෂී. ඒක ඒ අයට විතරයි තේරෙන්නේ. අනික් කට්ටිය උහුදී ජනතාව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා මේ දැනුම දැනුම සඳහායි කලාව කලාව සඳහායි කියලා මේ මේ උගත්තු හදාගත්ත මේ වාදේ කඩලා කලාව මිනිස්සයා සඳහායි දැනුම මිනිස්සයා සඳහායි. දන්නේ නැති කෙනත් පටන් අරගෙන එන්න ඒකේ නම තමයි දැනුමත් කෙනා බාටපත් වෙන්නේ. ඒක මේ උප්පත්තියේ දෝෂයක්වත් කට්ටියකට විතරක් හම්බෙච්ච වරප්‍රසාදයක්වත් නෙවෙයි කියලා මේ දැනුම නිවන් ලැබීම සඳහා යොමු කරවීමේ මේ ප්‍රයත්න නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සුවිශේෂී පුද්ගලයෙක් අපේ ශාසනයට ඒ මොකද මේ දැනුම ගොඩු කිරීම කියන එක හිතලවත් තිබුණේ නැහැ ඊට ඉස්සෙල්ලා. 45 අවුරුද්දක් බුදුරජාණන්සේ තැන් තැන් වල කියලා දේශනා කරපු විවිධ චරිත වලට දේශනා කරපු දේවල් විවිධ පසුබිම් වලට සාපේක්ෂව දේශනා කරපු දේවල් මේ එක ගුණුවකට ගන්නවයි කියන එක ওই තරම් ලේසි නෑ. ඒ ඒ කරන වැඩේ කරන්න ඒ ඒ විෂය උපරිම පරිචයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අත තියන්නෙත් නෑ ලේසියෙන්. නමුත් සාරිපුත්‍ර සාංශ මේ කරපු වැඩේ දසුත්‍ර සූත්‍රය උන්වහන්සේ එක රටාවකට දිනු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න 10ක් අහනවා උන්වහන්සේ මේ සිව්වනක් පිළිසි ඉදිරියෙන් තියාගෙන ඒ ප්‍රශ්න 10 අහනවා වඩාත්ම උපකාරක වෙන තනි ධර්මය මොකක්ද ඊට පස්සේ අහන වඩාත්ම වැඩි යුතු ධර්මය මොකක්ද ආදිවාසීන් ප්‍රශ්න 10ක් අහලා ඊගාවට ඒ ඒ ඒ වාටි ඉවරනට පස්සේ වඩාත්ම උපකාරක ධර්ම දෙක මොකක්ද වඩාත්ම තමන් වැඩි යුතු ධර්ම දෙක මොකක්ද? මේ ප්‍රශ්න 10 ආයහන. ඊට සූත්‍ර දෙනවා. ඊට පස්සේ යනවා වඩාත්ම වැඩි උපකාර කරන ධර්ම තුන මොකද්ද? භාවිත කළ ධර්ම තුන මොකද්ද? ඊට පස්සේ යන වඩාත්ම බහූපකාර ධර්ම හතරක් ඉල්ලන හතර මොකද්ද? වඩාත්ම වැඩි යොදු ධර්ම හතර මොකද්ද? ආදි වශයෙන් 10 දක්වා ප්‍රශ්න 10ක් අහලා මේ ප්‍රශ්න 10ට සර්වඥ දේශ දැනුම ගොනු කරමු. ඒ ගොනු කරපු එකේ අපි මේ 109 වෙනි වැඩමුළුව ගැන කතා කරනකොට අපි අතනින් මෙතනින් තමයි නමුත් මේ 1 2 3 කොටස් අපි ඉවර කරලා තියෙන්නේ. අපි අද පටන් ගත්තේ සාරිපුත්‍ර සාංශන පළවෙනි ප්‍රශ්නය කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා. යම් කිසි කෙනෙක් ඇහුවොත් මේ ශාසනේ බණ භාවනා කරන යෝගියෙකුගෙන් උඹලට බුදුහාමුදුරුවෝ කියලා තිබු ධර්මයේ නැත්නම් මේ බුද්ධ ධර්මයේ කෙනෙකුට වඩාත් උපකාර කරන්නා වූ ධර්ම හතර මොකක්ද කියලා ගණන් කර කර ඉන්න දෙයක් නැහැ මේ සූත්‍රේ කටපාඩම් කරපු එකනට සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා පතිරූප දේශ වාසෝච සප්පුරිසූප සංසයෝ අත්ථ සම්මා පණිදිච උබ්බේච කත පුඤ්ඤතා. ඉතින් මේ මංගල සූත්‍රයේ කටපාඩම් කරපු ඇත්තෝ පතිරූප දෝෂ වාසෝච උබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදිචේ තම් මංගල මුත්තමන් කියන එක අහලා තියෙනවා. එතනින් ගියාම පටන් ගන්නකොටම කියනවා සේවනාච බාලාන පණිතානංච සේවනං කියලා. ඒකෝට මේ පණිතානංච සේවනං එකක් දාලා මේ කරුණු හතරක් සාදු සම්මතයි, ਸਰුවචන සම්මතයි සාරිපුත්‍ර සාන්ති ඉදිරිපත් කරනවා. මේකට කියනවා ධම්මචක්කය කියලා. මේ හතර යම් කිසි තැනෙත් තුල කැරකෙනවා නම් යාට නිවන් දැකලා මිසක් පස්සාරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක සමන්ගේ අර්ථ සිද්ධිය කියන්නේ මොකද්ද? නැත්නම් මම මට මගේ අත්ත කුසලයේ සඳහා අර්ථ සිද්ධිය සඳහා වඩාත්ම උපකාර වෙන ධර්ම හතර මොකද්ද කියලා දන්නේ නැතුව අපි කොච්චර පොහසත් වුණත් අපි කොච්චර දැනුම ලබා ගත්තත් අපි කොච්චර ජනප්‍රිය වුණත් අපි කැඹිරිල්ලක් කඹරනවා මිසක් අන්තිමට මීයක් කඩලා අතලෙව කණ්ඩව ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි සිහියෙන් බුද්ධියෙන් අහුම්කන් දුන්නොත් බුදුහාමුදුරන්ට සිහියෙන් බුද්ධියෙන් අහුම්කන් දුන්නොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අන්න උන්වහන්සේ පෙන්නලා දෙනවා. තමන්ට තමන් ගැන කල්පනා කරලා අර්ථ කුසලයක් අර්ථ සිද්ධියක් හිතසුව සලස ගන්න ඕනේ නම් වඩාම බහුකාර්ය ධර්ම මොකක්දයි කියලා බුදුහාමුදුරගෙන් අහලා දැනගනි. අපි කවදද මෙහෙම ප්‍රශ්නයක් බුදුහාමුදුරගෙන් අහන්නේ? අපි හදන්න හදන්නේ බුදුහාමුදුරගේ ධර්මය අපට අරගෙන වඩා වඩාත් ලාභ තත්කාර හොයන. වඩ වඩාත් නම්බු ලාභ ලබන්න. එහෙම නැත්නම් මේ ලෝකය අපේ ඔළුවට දාපු කුණුහරුප වැඩ ටිකකට බුදුරජාණන් වහන්සේ කිට්ටු කරගන්න හදනවා. කොච්චරද කිව්වොත් බබෙක් හම්බ වෙන්න බැන්නම් ගිහලා බෝධි පූජාවක් තියලා වතුරක් කරනවා බෝධින්නාංශයට මොකටවත් නෙවෙයි බුදුහාමුදුරන්ගෙන් ඉල්ලන්නේ බබෙක්. එහෙම නැත්නම් ඉංග්‍රීසි දන්නේ නැත්නම් බෝධි පූජාවක් තිබ්බා. පිටරට යන්න වීසා පාස් වෙන්නේ නැත්නම් බෝධි පූජාවක් තිබ්බා. ඔන්න බුදුහාමුදුර අපි පාවිච්චි කරන දේ. බුදුහාමුදුර අපි ගැන මොනව හිතයිද? මේ අමනියෝ මොනව දුන්නත් අර තමන්ගේ කාමයේ වඩන්න ඒක හේතු කරගන්න. ඒකල දන්නේත් නැහැ අහන්නවත් මේ ඔබ වහන්සේට තේරෙනවා මට තේරෙන්නේ නැහැ බුදු ආමතුරුනේ මොකද්ද මට උපකාර වෙන ධර්මය කියලා අහන්න ප්‍රශ්නේ අහන්නවත් අපිට උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24 චිත්තක්ෂණයක් ලැබෙන්නේ නැහැ. එක සුමාන එක දවසක් හම්බ වෙන්නේ නැහැ. මුළු අමාසෙම එක දවසක් හම්බ වෙන්නේ නැහැ. මුළු 300ට පාටම හම්බ වෙන්නේ නැහැ. ජීවිතේටම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට සාරිපුත්‍ර ස්වාමීන් අපිට ප්‍රශ්න දාලා උන්වහන්සේ උත්තරයක් දෙනවා. මේක තමයි මහා කරුණාව කියලා කියන්නේ. නිසා යම් කිසි කෙනෙක් පොඩ්ඩක් නතර වෙලා මේ අඹාගෙන දුවන දිවිල්ලක් තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක වලටයි මේ ලෝකේ තියෙන ආර්ථික දේශපාලන සමාජික දේවල් ලබා ගන්නයි අපි දරුවොත් මෙහෙवला අපිත් මෙහෙवला රටත් මෙහෙवला නටන නැටිල්ලේදී මොකද්ද උපකාරක ධර්මය කියලා අපිට තේරෙන්නේ ඒක තේරෙයි අපිට නිතේරෙන ප්‍රමාණය මේ ධර්මදේශනාව හමාරුණාට පස්සේ නැත්නම් ධර්මදේශනාවලිය ඉවරනාට පස්සේ අපි ඔළුව කොච්චර නරකගෙන ඉනවද කියනවනම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිගන්න අපි ලෑස්ති නැහැ. අපිට දේශපාලනඥයෙක් මොනවාරි කිව්වනම් ඒ උඹට උපකාර පිණිස මේ නිදි මට මම උඹට මේ දේ දෙන්නම් කියලා අපි ඕනේ ජඩකමක් කරනවා. අපිට ආර්ථික විශේෂඥයෙක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ දේ කරොත් උඹට ආර්ථිකය ලැබෙනවයි කියලා ඕනේ ජඩකමක් කරනවා. උඹට සමාජ මට්ටමක් කරන් දෙන්නම් මේ දේ කරපන් ඕනේ ජඩකමක් කරනවා. ඉතින් එහෙම මේ ජඩ වැඩ වලට යොමු වෙච්ච ජනමාධ්‍යයක් තියෙන මේ ලෝකේ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ අහන්න වෙලාවක් එන්නේ අපට. බුදුරජාණන්සේ කියපු දෙයක් අහන්න වෙන්නේ නැහැ. ඒව නරක නිසා නෙවෙයි. ඒව තියාගන්න මල්ලේ ඉඩ නැහැ. අපේ මල්ල තියෙන්නේ මේ දේශවාන්නේ ලබා ගන්න කොහොමද? ආර්ථිකය වඩා ගන්න කොහොමද? එහෙම නැත්නම් මේ සමාජික தත්ත්ව ගන්න කොහොමද කියලා. සහ ගහන අපේ දරුවන්ට අපි උගන්වන දේවල් ගැන දන්නවනම් උන්දලා. මොනවද අපි උගන්වන්නේ? එකෙකුටවත් කල්පනා කරලා මේ කරන මගුලෙන් අපිට තියෙන අර්ථ කුසලය සිද්ධ වෙනවද කියලා අහන ප්‍රශ්නයක් අහන්නවත් දරුවෙකුට අධ්‍යාපනයක් දෙනවද කියලා බලන්න. උගන්වන්නේ බොහෝම ඉක්මනට ආර්ථික දේශපාලන වාසි ලබා ගන්න කරන එක පෙන සාතිගෙන ලියන සිංහල බුද්ධ ආගම කියන. බුද්ධ ආගම කියන. ඇහුවොත් කතා කරලා එකෙකුටවත් තියෙන බෝ ඉගෙන ගන්න විෂයෙන් ඔබට වැඩක් වෙනවද කියලා. ඒක වැඩක් නැහැ නේ. ලන්ඩන් එක්සෑම් එක පාස් වුණා නම් ලන්ඩන් ජොබ් එකක් හම්බෙයි. ඉගෙන ගන්න විෂය මොකක් වුණා ප්‍රශ්නයක් නැහැ. ඔව් දන්නවද මේ විෂයන් හදාarලා වැඩිම පිරිසක් ගන්න ලෝකයේ ආයුධ හදන්න කියලා. ලංකාවේ ඉන්න විද්‍යාඥයෝයි ලෝකේ ඉන්න විද්‍යාඥයෝ ඔක්කොම ওই උපරිම ඥාණය ලබා ගත්තට පස්සේ උන් හදන්නේ මුළු මානවයම එක චිත්තක්ෂණික විනාශ කරන්න පුළුවන් බෝම්බයක් හදන්න කට්ටිය යොමු කරනවා. ඉතින් අපිත් ගිහිල්ලා ලොකු ලොකු රසායන හොයාගෙන පහඳිනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? අපි උදව් කරලා තියෙන්නේ අර මානව විනාශ කරන්න හදන මේ විද්‍යා යන්ත්‍රයට අලුත් කල් ගහන්න තමයි. ඒ මිනිසෙකුට තමන්ගේ අර්ථ කුසලයේ මොකද්ද කියලා හිතන්නවත් කවුරු හරි කියලා දෙන බණක් අහන්නවත් වෙලාවක් නැහැ. මොකද ඒ තරම් වැඩ. ඒ නිසා ඇහුණත් හිතට වදින්නෙත් නැහැ. මොකද අරකින් හිත කුරුවල් වෙලා නැති. ඒක නිසා අපිට මේ ප්‍රශ්නවත් ඉදිරිපත් කරපේක චත්තාරෝ ධම්මා බහුකාරා. සාරිපුත්තු සංස්කරණය බහූපකාර. බහුකාර කියලා පාලියෙන් තිබුණාට මේකේ සිංහල අර්ථය ගන්න බහූපකාර ධර්මයේ අපි එක්කෙනෙකුටවත් අපිට බහූපකාර ධර්මයේ වටහා ගන්න ඕනකමක්වත් ඒක කියලා දෙනකොට කන් යොමලා අහන්න පුළුවන් කමක්වත් අපි එදිනදා එකතු කරන කුණු කන්දලත් එක්ක මේකේ තියෙන වෙනස තේරුම් ගන්න පුළුවන් කමක්වත් නැහැ. ඒක හරියට අර අපි අර ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලේ කිව්වා වගේ කවදාකවත් සත්‍ය ගැන දන්නේ නැති මිනිස්සයාට සත්‍ය ගැන කතා කරනට අහනවා කණ්ඩේ ඉතින්. සත්‍ය හම්බෙලා කියලා මොනවද හම්බෙන්නේ? රජකම් හම්බ වෙනවද? ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවද? මොනක් හම්බ වෙන්නේ? ඉතින් ඕක පැත්තකට දාපන්. ඔය කොරණ තීන්දයක් කියක් හරි කඩා වඩා ගන්න වැඩකට තමයි ඒ වාගෙමයි මේ බහුකාර්ය ධර්මයේ සතියයි ඈත දෙකක් නිසා නෙවෙයි මම මේ නිදර්ශන ඉදිරිපත් කළේ මේ බහුකාර්ය ධර්ම හතර අහලා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන යම් කිසි කෙනෙකුට කිට්ටුවකට හෝ මේ බහුකාර්ය ධර්ම ලැබුණා නම් මොකද්ද උන්ද කළ යුත්තේ ඒක තියාන මොනවද වැඩි යුත්තේ මොනවද කළ යුත්තේ සතර සතිපට්ඨාන ඒ නිසා මේ ඉදිරිපත් කරන හදන කර්ම හතර අපි මේ ගත්ත භාවනා වැඩමුළුවේ මුල්ම තේමාවට බහුකාර්ය ධර්ම කියලා හිතා ගන්න. මේ කියන්න හදන කාරණා හතර තියෙනවනම් ඒ කෙනා කළ යුතු ඊට පස්සේ සතිපට්ඨානේ වඩිනකයි. නැත්නම් මේ ධර්ම ලබා ගන්න බලන්න මේ ධර්ම නැතුව සතර සතිපට්ඨානේ පිහිටන්නේ නැහැ. ඒ නිසා මේ කවුරුත් අටමැව්වත් ඒ මූලික පදනම නැතුව පසුබිම නැතුව සතිපට්ඨානේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේ ධර්මයේ අහනකොට අපිට තේරුනොත් මේ යම් ප්‍රමාණයකට අපට මේ බහුකාර්ය ධර්ම තියෙනවා අපි ඇති වෙච්ච ප්‍රස්තාව මේ අවස්ථාව අපි සතිපට්ඨානයේ විසේ ආයෝජනය කරාද කරනවද ඒක අනුමෝදන් වෙනවද කියලා බැලුවොත් ඒක කාටවත් අයිති වැඩක් නෙවෙයි. ඉස්සර දැනගන්න ඕනේ අපිට මේ ලැබිය යුතු ඒ උපකාරක ධර්ම අපි පෙර කළ පින්නිතා වූ අමර දාත්‍ර පින් සිද්ධ වෙන්න හෝ ලැබුණා නම් ඒක හරි විදිහකට ඒක යොදවලා තියනවාද කියන එක ඊගා ප්‍රශ්නෙන් ලැබෙනවා. ඉතින් ඒක නිසා කල්පනා කරගනිමු අපි. මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම රසවත් නැති වෙන්න පුළුවන් නන්දමාලිගේ තීන්දුවක් වගේ. නමුත් කොහොමද මේක ඔළුවට දාගත්තොත් අපේ චින්තන රටාවට පැහැදිලි වෙනසක් ඇති කරන එකට කියන හැබෑ වෙනසක් කියලා. අන්න ඒ වාගේ හැබෑ වෙනසක් ඕනම වෙලාවක ඕනම චරිතයක වෙන්න පුළුවන්. අන්නේ අදහසේ වගේ විවෘත මනසකින් කෙනෙක් බැලුවොත් සාරිපුත්‍ර සාංශ ඉදිරිපත් කරන්නේ Tamanට උපකාරක බහූකාරක ධර්මයෙන් තමයි පතුරු උපදේශ වාසය. පින් ඇති බිමක ඉපදෙන එක. ඉතින් මේ මාළුවා වතුරේ ඉපදුනාට ඌට කොහොමඩක්වත් දැනගන්න බැරිලු මං ඉන්නේ වතුරේ කියලා. ඌට තේරෙන්නේ ගොඩගත්තු දවසට. එතකොට ඌ මැරෙනවා. වතුර ඉන්නකම් මාළුවාට තේරෙන්නේ වතුර කියන්නේ මොකද්ද කියලා. මොකද උප්පත්තියත් වතුරේ ඉන්නෙත් වතුරේ මැරෙනකොත් වතුරේ. ඒ නිසා මේ පිම්බිමක ඉපදිච්ච කාලකන්‍යාට ඌට තේරෙන්නේ නැහැ මේක පිම්බිමක් කියලා. ඔන්න එදාට යුද්ධයක් ආපු දවසක භූමිකම්පාවක් ආපු දවස තමයි තේරෙන්නේ. අනේ මෙච්චර කාල කරදරයක් නැතුව හිටිය එදා කර ගන්න දෙය බැරි වුණා. දැන් නම් අතපය කැඩුනා, දරුවෝ මැරුණා, ගෙට ගිනි ගත්තා, ගම් වතුර ආවා විනාශ වුණා නී කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට පින් ඇතිවීමක ඉපදිලා ඒකේ තා බහුකාර්ය ධර්මයක් කියලා කල්පනා වෙන එක විතරයි පිම්බීමේ ආනිසංසය. පිම්බීමේ ඉපදුනාට ඒක පිම්බීමක් බව දන්නේ නැත්නම් ඒ පොට්ටේකට පාර යනකොට මැණික් ගලක් හැප්පුණා වගේ ඌ මැණික් ගලට බැලලා යනවා. උට අහුල ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ තාම බහුකාර්ය ධර්ම දැනගන්නකොට ඒ වෙලාවේ කුපයන්න පුළුවන් එකක් නෙවෙයි කොහොමද මතක තියාගන්න. ඊට ඉස්සෙල්ලා උපේලා තිබිලා දැන් මේ අගය කරන වෙලාව විතරයි වෙන්නේ. අපි මෙතෙක් කල් ඒක දන්නේ නැතුව හිටියා. ඒක සමාදන් වීමක් වෙනවා. පොට්ටයාට මණික නෙමෙයි ඕන කරලා තියෙන ඇහැ පාදලා දුන්නා නම් මණික මණික බව දන්නවා. ඒ වාගේ පිම්බීමක ඉපදීමක තියෙන වටිනාකම යම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඒ පෞබිමක ඉපදිච්ච අමනියෝ වාගේ දේශපාලන පස්සේ යනවා. ආර්ථික කරුණු පස්සේ යනවා. සමාජික ප්‍රශ්න ගිහිල්ලා අවුරුදු ගාණක් ජීවත් වෙලා නිකම්ම නිකන් ආහාරකේ කූරෙක් වගේ මැරලා යනවා. මේ පිම්බීමක ඉපදිච්ච එක වටිනාකම දන්නේ. ඉතින් මං හිතුවා අද දවසේ ධර්ම දේශනාවේදී මේ පතිරූප දේශ වාසය ටික දේශ වාසය කියලා සමානවට සඳහන් කරනවා. මේක සරුවඥන් වහන්සේ කොහොමද උලුප්පල දැක්වේ අපට පිම්බිමක ඉපදීමේ තියෙන වටිනාකම අපි ඉස්කෝලේ යන කාලේ දහම් පාසල් යන කාලේ බුද්ධ ධර්මීන යන කාලේ අපට කියලා දීලා තිනවා සරුවචනාංශේ පස්මහ බැලුම් බලලයි මේ ලෝකෙට ආවේ කියලා. ඒ බලනකොට උන්වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව කියලා මේ දේශය ගැන සලකා බැලුවා මේ ලෝකෙට එන්න ඉස්සල්ලා. හැම ලෝකෙම බුදුරු පහළ වෙන්නේ නැහැ. හැම දීපෙම පහළ වෙන්නේ නැහැ. හැම දේශෙම පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දේශය බුදු කෙනෙක් දරන්න පුළුවන් දේශයක් වෙන්න ඒ දේශයට මධ්‍යම දේශය කියලා කියන නැත්නම් ප්‍රතිරූප දේශයක් කියලා කියනවා. ඒක බුදු බලෙන් වෙනස් කරපු එකක් නෙවෙයි. බුදුහාමුදුරුව වගේ නැත්නම් පාරමිතා පරිච්ඡ භා බෝසතාන් වහන්සේට මේ කරන්න හදන වැඩේ කොච්චර බරපතලද කියනවනම් යන්න ඉස්සරලා කල්පනා කරනවා මෙන්න මේ වගේ තැනක හිටියොත් විතරයි මේ බුද්ධ සංග්‍රාමය කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ ඒ උපන් දේශය ඉතාමත්ම සලකුවා. ඒ සලකපු දේශය ප්‍රතිරූප දේශ වාසය තෙද ගන්නවලා ඒක වටිනාකම උන්වහන්සේ පෙන්නවා. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් බැලුවොත් පේන තියෙන්නේ ප්‍රතිරූප දේශ තියෙන්නේ නිරක්ෂේ වටේ තමයි. උත්තර ද්‍රව්‍ය හෝ දක්ෂිණ ද්‍රව්‍යයට යනකොට මනුස්ස වාසයට බොහොම දුෂ්කරයි. ඒ වගේදී මිනිස්සෙන්ට මස්මාළු නොකා ඉන්නම බෑ. ඒ වගේ තියෙන්නේ සතුන් මරාගෙන කන එක විතරයි කවුරු හරි මරාගෙන කන එක විතරයි. නිරක්ෂයේදී සාමාන්‍ය සත්ත්ව මරාගෙන කන්නත් පුළුවන් එළුලුත් වෙනවා ගස් කොළන් තියෙනවා. ඒක නිසා මිනිස්සෙන්ට ගොවිතැන් කර්මාන්ත පරිසරයට සාපේක්ෂව ජීවත් වෙන ගති කරන්න පුළුවන්. ඒ නිසා ලෝකේ පහළ වෙච්ච තාක් ප්‍රඥාව පහළ වුණේ ඒ මේ නිරක්ෂය වටේ. බුදුරජාන් වහන්සේ තෝරාගත්තේ මධ්‍යම දේශයේ දඹදිව. ඒක එන්න ඉස්සෙල්ලා තෝරාගත්තා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක්ගේ බුදුන්ගුපන් දේශයේ පහළ වෙනවා නම් ඒක අහම්බයක් නෙවෙයි. ඒක කවුරු හරි පෙර කළ පිනකට පහළ වෙච්ච එකක්. නමුත් ඒ කෙනා එක දන්නේ නැත්නම් එකින දුර්ලභාඛන සම්පatti තත්ත විවේකෝ විපත්ති කාටරි ඊටාම මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය හම්බ වෙලා ඒක පෙන් කියලා කියලා හිටියොත් දන්න කෙනාට ඒක සම්පත්තියක් වෙන අතර ඒකේ පෙන්කෙලිනේ කෙනාට ඒක විපත්තියක් කරනවා. පිම්බිම එක ඉපදිලා ප්‍රතිරූපදේශ වාසික ඉපදිලා මේ ලෝකයා පිස්සු කෙලිනේ වල පිස්සු කෙලින ගත්තොත් ඒ මනුස්සයා නැති බංගත්තාන වෙලා යනවා. ඒ මොකද අඳුනන්නේ පොට්ටයට මණිකේ පය වැදුනා වගේ අඳුරන්නේ. ඉතින් ඒකට තමයි සාරිපුත්‍ර සාන්තේ මතක් කරන්නේ. Tamanට තමන් බහුකාරා උපකාර කරන්න කැමති නම් Taman ඉන්නේ ප්‍රතිරූප දේශයකද කියලා දැනගන්න එක. ඉතින් අපි මේ බණක් ඇහුණා හෝ නැතුවා හෝ කොහොමද ප්‍රතිරූප දේශය දැනගන්නේ? ඒ දේශය ගැළපෙන එකක්ද නැද්ද කියලා දැනගන්න කියන එක ඔය එකම ඉස්කෝලේ පොතකවත් උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්නේ කුට්ටිය සල්ලි හම්බ කරගන්න කොහෙන්ද පුළුවන් කොහෙද? ලාභ සත්කාර හම්බෙන්නේ කොහෙද? කාමේ වැඩියෙන් තියෙන්නේ කොහෙද? මේ ඉඳුරම් පිනවන්න පුළුවන් දේශය තමයි හොයන්නේ ඇමරිකාවේ ඔය මේ ලාස් වේගාස් කියලා කියන්නේ අමු කාන්තාරය මොන විදිහින්වත් ගොඩනගනවා. ඒකේ වෛශ්‍ය ආවෘතිය තහ සූදු කෙලිය නීතිගත කරා. දැන් හොඳටම හම්බ කරන දේශයක් පාඩපත් වෙලා තියෙනවා. අනික මිනිස්සු මාස 8ක් 10ක් හම්බ කරලා ඒ සල්ලි ඔක්කොම අරන් ගිහලා ලාස් වේගාස් ගිහිල්ලා දවසෙන් දෙකෙන් වීදම් කරලා ගෙදර යනවා. අපේ කට්ටියත් ලංකාවේ ඉඳලා ගියාම ඉස්සල්ලාම් බලන්නේ ලාස් වේගාස් යන්න තමයි. මොකද ඒකේ වෛශ්‍යවෘතිය නීතිගතයි. සූදු කෙලින්න නීතිගතයි. අපට එකෙන් බහපු ගමන්ම සූදු කෙලින්න පුළුවන්. ඉතින් මේ භාවනා කරන කට්ටිය කියනවා අනේ සංස අපි නෑ ඔහෙම ලංකාවේ ඉඳලා ආපුවම කියනවලු අනේ යංකෝ ලාස් වේගාස් යංකෝ. ඉතින් මේගොල්ලෝ කියන අපි අවුරුදු 20ක් ඉඳලා තියෙන තන කවදාවත් ගිහිල්ලා නෑ. ලංකාවේ කට්ටිය මේ එන්න හදන්නේ අපිත් තන ගහන ලාස් වේගාස් යන්නේ අවුරුදු ගාණක් හම්බ කරපු වස්තුව සුදු කෙලින්නයි වැඩවලටයි. ඒස රටක් දියුණු කරනවා කියන එක ඔය කියන ආර්ථික සැලසුම් දේශපාලන සැලසුම් මොකක්වත් ඕන වෛශ්‍ය වෘත්ති රාජ නීතිගත කරන්න සූදු කෙලිය නීතිගත කරන්න ඕක එක රැටන ගිටිනවා. අපිට ඕන කරන්නේ ඒකද එහෙම නැත්නම් බයලජ්ජාවද කියලා ගත්තොත් එකම જાතියක්වත් තාම මේ අතරමැද මැදට ඇවිල්ලා නැහැ. බයලජ්ජාව තියෙන මිනිස්සුනවා ඒක ඛණ්ඩය බයලජ්ජාව දීලා ඔන්නේ වෛශ්‍ය වෘත්තිය ගන්න ගමන් නැහැ කැසිනු ගාලාට ගන්න සල්ලි හම්බ වෙනවා හොඳයි කියන. ඔය හැම රජේ ඉදිරිපත් කරන හැම පණතකම පිටිපස්සේ තියෙන ඔච්චරයි. කොච්චරක් බයලජ්ජා දෙක අයින් කරනවද කොච්චරක් ඔය ඔය වගේ වැඩකට යනවද කියන එක නොදැන නෙවෙයි. නොදැන නෙවෙයි ඉන්න ජනතාවට අන් දෙකක් නම් තියෙන්නේ. ඔළුව උඩ මොලයක් නෙවෙයි නා. උන්දලාට ඕන කරලා තියෙන මොකෙන් හරි හම්බ කරන්න නම් බයලජ්ජා නැතුණා ප්‍රශ්න නැහැ. ඒක නිසා පතිරූපදේශික වාසික ඉපදිලත් ඒ මනුස්සයා මේ කාම ලෝකයේ හදන මේ කාම න්‍යාය පත්‍ර වලට වැඩ කරලා නැත්නම් ආර්ථික න්‍යාය පත්‍ර වලට වැඩ කරලා ඒකේ දැනට තියෙන බයලජ්‍ය දෙකත් වනසකන්න වැඩ කරනවා නම් එයාට ඒක විනාශයක් වඩපත් වෙනවා. අනිත් එක දන්නේ නැති මිනිහෙක් නෙවෙයිනේ මේ දන්න කෙනාට ඒක දැන දැන වරද්දාගත්තට පස්සේ බඩපපුව දන ගන්න වැඩි. ඒ නිසා ප්‍රතිරූප දේශ වාසය විස්තර කරනකොට මේ අටුවාව සඳහන් කරලා තියෙනවා යම් තැනක සිව්වණක් පිරිස ඉන්නවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒක ප්‍රතිරූප දේශයක් කියලා බාර ගන්නදී හැම තැනටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වර්ෂ ඉන්න බෑ හිටියොත් ඒක ආඩ්‍ය ගතියක් තියෙනවා බුදුරජාණන්සේගේ අනුගාමික පැවිදි පිරිස ඉන්නවා ගිහි පිරිස ඉන්නවා අනික් පිරිස ඉන්න පුළුවන්. හැබැයි ඒ වගේම එකක් මතක තියාගන්න කිසිම දේශයක කිසිම තැනක මේ හතර පිරිස විතරක් ඉන්න දේශවල ඇත්තෙත් නැහැ. ඔක්කොමල බුද්ධ ධර්මයට ඉන්නේ නැහැ. ඒක න්‍යායක්. බුද්ධ ආගම තියා අදුම ගානේ කර්මේ සහ කර්මඵලය අදහන පිරිසවත් කවදාකවත් ලෝකේ බහුජන බහුජනස්පන්තේ වෙන්නේ නැහැ. ඒක හැමදාම සුළුතරයමයි. ඒ නිසා මේ බෞද්ධ රාජ්‍යයක් හදන්න හදනවා, සීළු දෙනාම සිල් රැකන්න හදනවා. ඒක කවදාකවත් කරන්න පුළුවන් එක නෙවෙයි. අපි මේ පිම්බිමක ඉපදිලා, ඒව හදිලා පැත්තක තියලා උඹ සිල් රකින්නවද බලාපන්. උඹ භාවනාව කරනවද කියලා බලාපන්. උඹ සතිය පිහිටවනවද කියලා බලාපන් කියන එක අපි කොච්චර පස්සර දාලා තියෙනවද කියලා බලන්න. අපි මේ රටුන්න සිල් රැකන්න හදනවා, දරුවන්ට සිල් රැකන්න හදනවා. ඒ කක්කොට්ට වගේ හරහට යන ගමන් දරුවන්ට කියනවා කෙලින් ඵලයල්ලයි. එහෙම නැත්නම් වැද්දෝ වගේ දරුවන් කියනවා ශිෂ්ට වෙයල්ලා මහත්තු වෙයල්ලා මහත්තුනේකද මහා එකක් වැද්දානේ. වැදි බණ කියලා මේවට කියනවා. ඒක නිසා අපි ඉපදිච්ච මේ භූමියේ මේක ජීවණක් පිළිසෙ ඉන්න ප්‍රතිરૂප දේශේ නම් බුදුජානන්සේ වනපන්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තමන් ඉන්න ස්ථානය වැඩිට ගැළපෙනවද නැද්ද කියලා බලන්න විශේෂයෙන්ම අර්ථ කුසලයේ සලකන කෙනාගේ අර්ථ සිද්ධිය සලකන කෙනාගේ අපි අර කලින් කිව් විදිහට තාමත් උපයාගත්තේ නැත්තා වූ ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට යන්න හදන කෙනාට මේ Taman ඉන්න භූමිය තෝරා ගැනීමේ උපමාන හතරක් කීපයක් බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් කිසි භික්ෂුවක් හොඳ ඝන බහල වනයේක ජීවත් වෙනවා. ඒ කියන්නේ හොඳටම ගිහිගෙන් අතහැරලා ඇවිල්ලා අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාර වෙලා ගත කරනවා. ගත කරන වෙලාවේදී ඒ භික්ෂුවට තාම එළඹිච්ච නැති සිහිය එළඹෙනවද නැද්ද කියලා තාමත් විශ්වාසයක් නැත්තම් මේ Brahmacharya රකින්නගේ පළවෙනි දේ තමයි සිහිය පිටවන එක. ඒකවත් හරියට වෙනවද නැද්ද කියලා විශ්වාස නැත්තම් නොපිහිටන ලද සීලය පිහිටන් නැත්තම් එහෙම නැත්නම් ඒ භික්ෂුව හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ ඉන්න තැන. ඒ වනපන්ත තේන අතනක තමයි ඉන්නේ. අරණ්‍ය භික්ෂුවක් තමයි. හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ වගේම ආශ්‍රව ධර්ම හිතේ නිතරම මෝදු වෙන යටි හිතේ මේ කෙලසන ඒ ආශ්‍රව ධර්ම එක්කෝවා අනුසේ වශයෙන් තියෙන නැත්නම් වංචනික ධර්ම වශයෙන් තියෙන නැත්නම් ෂට වශයෙන් තියෙන ඒ වගේ අඩුවීමක් වෙන්නේ නැත්නම් රහත් මාර්ගයට පෙළඹෙන්නේ නැත්නම් බුදුන්සේ සඳහන් කරලා තිනවා ඒක උඹට කැපබීමක් නෙවෙයි සතිය නැති කෙනාට සතිය පිටක් නැත්නම් සමාධිය නැති කෙනාට ඒකාග්‍රතාවය නැති කෙනාට ඒකාග්‍ර වෙන්නේ නැත්නම් තියෙන කෙලෙස් කැපෙන්නේ නැත්නම් අරිහත් මාර්ගයේ දක්වා නැත්නම් මාර්ගඵල නිවන දක්වා පොඩ්ඩක්වත් තල්ලුවක් නැත්නම් කල්පනා කරන්නයි කියලා තියෙනවා එකෙන් පිට වෙන්නයි කියලා. ආරණ්‍ය වෙන්න පුළුවන්, භික්ෂුවක් වෙන්න පුළුවන්, අමාරුවෙන් ගිහි ගිය අතහැරලා එන්න පුළුවන්. නමුත් සතිය පිටවන්නේ නැත්නම්, සමාධියක් නැත්නම්, කෙලස් කැපෙන්නේ නැත්නම්, ඉදිරියට යන බවක් පේන්නේ නැත්නම් පිට වෙන්නයි කියලා තියෙනවා. ඒකලිය ලබුදන්සේ එක නිකන් ඔප්නම් වණ්ඩ ඒක තවත් තෙද ගන්නවන්න කියනවා ඒ භූමියේදී Tamanට අවශ්‍ය කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පසත් ලැබෙන්නේ නැත්නම් රෑම පිටතල යන්නේ කියලා. තමන්ගේ Brahmachariයට අවශ්‍ය කරන්නා වූ සිව්පසයක් නැහැ. Brahmachariයට ඇතුළතින් අවශ්‍ය කරන්නා වූ සතිය පිළිරන්නෙත් නැහැ. ඒකාග්‍ර වෙන්නෙත් නැහැ. කෙලස් කැපෙන්නෙත් නැහැ. ආර්යත් මාර්ගයට ගමනකුත් නැත්නම් රෑම පිටත් වෙන්නේ කියලා. ආයෙ හෙට උදේ වෙනකන් ඉන්න ඕන කමක් නැහැ පිටත් වෙන කියලා. යම් විදියකට එතන සතිය පිටන්නේ සමාධියක් එන්නේ නැහැ. කෙලස් කැපෙන්නෙත් නැහැ. ආර්යත් මාර්ගයට පාර කැපෙන්නෙත් නැහැ. හැබැයි හොඳට සිවුරටි ලැබෙනවා. හොඳට පින්න පාත ලැබෙනවා. හොඳ ලස්සන සීනාසන තියෙනවා. හොඳ ලස්සනට බෙහෙත් පිළිකර ලැබෙනවා. ඒත් රෑ යන්න හදිසි වෙන්න එන්න එපා මම වසන්න එපයි කියලා කියනවා. ඒ කොච්චර චීවර පින්නපාත සේනාසන ආදී Tamanට අවශ්‍ය කරන අඩුම කැඩුම ටික කොච්චර ලැබුණත් ඒ Tamanගේ මේ අරණ්‍යගත වෙච්ච, පැවිදි වෙච්ච, Brahmachariyaටපත් වෙච්ච, යෝගාවචරෙක් වෙච්ච මූලික දේ සතිය පිහිටලා නැත්නම් නැත්නම් සතිය කියන එක දන්නේත් නැත්නම් කෙලස් සමාධියක් නැත්නම් අපි කියන විදිහේ ඒකාග්‍රතාවයක් ලැබෙන්නේ නැත්නම් කෙලස් කැපෙන්නේ නැත්නම් අරියත් මාර්ගයට පාරක් නැත්නම් පිට වෙලා යන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යම් විදිහකට යම් භූමියකට ගියාට පස්සේ යෝගාවචරයට තේරෙනවා නම් මට දැන් සතිය කියන එක අහන්න හම්බුණා. මෙතන ඉන්නේ පිරිස සතිය වඩනවා. මට නාහපු සතියක් නොපිහිටපු සතියක් පිහිටනවා කියලා යාට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ මෙයාට තේරෙනවා එහෙම සතියෙන් ටික වෙලාවක් ඉන්නකොට වරින් වර ඒ අරමුණත් එක්ක හිත ආපాతගත වෙනවා ඒකාග්‍ර වෙනවා අරමුණත් එක්ක ආද වෙනවා යාළු වෙනවා මොකද්ද මේ නානා විශ්ෙන් දුන හිත එක අරමුණක් එක්ක ඒකාග්‍ර වෙන ගතිය තේරෙනවා එතකොට යාට තේරෙනවා මම මෙතෙක්කල් ගත කරපු හම්බ කරපු ජීවිතෙත් මේ ජීවිතෙත් බලනකොට මේක කොච්චර අහිංසකද කියලා මේ ආශ්‍රව ධර්මයන්ට කතා කරලා බලනකොට කියන විදිහට මේ අහිංසකකම තමයි තේරෙනවා අපි මෙතෙක් කල් කෙරුවේ සූර කාපු එක. පරිසරයේ කෙලසපු එක. ෂටප් මායාවේ ප්‍රඥාවෙන් අපි අනුරවටපු එක. ඒකල කෙරුවේ ඉඳුරම් පිනවන එක, ආශ්‍රව වඩන එක, පව් එක, සංසාරෙ දික් කරන එක. නමුත් දැන් අපිට තියෙනවා ටික ටික ටික ටික සතිය කියන එක පිහිටනවා. වරින් වර වරින් වර අරමුණක හිත පිහිටීම නිසා මේ කාම ලෝකයටත් වැඩිය බොහොම හුදකලාවක් බොහොම විවේක ගතියක් කොම්පිටිච ගතියක් තියෙනවා අන්තිම අහිංසකයි කිසි කෙනෙකුට හුරගමක් කරන්නෙත් නැහැ උඹ බලයන් තෝ වරපල කියන්නෙත් නැහැ තමයි මේ ඇතුළතින්ම ලැබිච්ච මනුසාත්ත්ව ප්‍රතිලාභය පුලුවන්තරම් මම දැන් මෙතන වර්තමානයේ ඉඳලා ලබනවනම් එයාට තේරෙනවා මම මෙතෙක් කල මේ ජයග්‍රහණ සඳහා ලාභ සත්කාර සඳහා මොන තරම් ටික ටික ටික ටික තියෙනවා ෂට වුණාද මායාවේ වුණාද වංචනික ධර්ම ක්‍රියාත්මක වුණාද කාට මොන දේ කරත් උගුරට රහ බේත් බොන්න බැරි වගේ මේ පළවෙනි ධර්ම දෙක ආපු එකනට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ තියෙන මායාව. තමන්ගේ තියෙන ෂට ගතිය. වංචනික ගතිය. ඒ මොකද මේ යම් තැනකට ගිහිල්ලා සතිය තියෙනවා නම් යම් තැනකට ගියාට පස්සේ සමාධියක හෝ ඒකාග්‍රතාවයේ තියෙනවා නම් එතන ඉන්න පිරිස සහයක් තියෙනවා පුළුවන් තරම් උනන්දුවක් තියෙනවා අනේ මම අහිංසක වෙන්න ඕනේ මම මේ ෂට ගති මායාවී ගති තණ්හා මාන දිටි අඩු කරන්න ඕනේ කියලා එතකොට ආධුනිකයට තේරෙනවා මෙතන පිරිස කහ කොටා වැටෙන්නේ නැහැ තෝතෝ වරපල ගියා ගන්න ආවි ආවුද ගන්න ඒගොල්ලෝ බලන්න පුළුවන් තරම් මේ ආශ්‍රව ධර්ම ටික දුරු කර ගන්නයි මේ පිටස පෙරදිලා ඉන්නේ නමුත් උත්සාහය හොඳයි කියලා Tamanට තේරෙනවා නම් පහ නොවිච්ච ආශ්‍රව ධර්ම දකින්නවා මන් දැන් දැක්කේ නැත්නම් මේ පරිසරේ ඉන්න බෑ මොකද මේ පිටස උගන්වන්නේ මේ ඉච්චරමයි කියලා Tamanට තේරෙනවා නම් ඒ වගේම මේක තමයි අරිහත් මාර්ගය කියලා ප්‍රතිපදා කියලා තේරෙනවා නම් බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා සිව්පසය නොලැබුණත් අවශ්‍ය කරන චීවර පිණ්ඩපාත සීනාසන ගිලම්පස නොලැබුණත් මේ හතර ලැබෙනවා නම් පුළුවන් තරම් කාගෙන ඉඳී. ඒක තමයි එයාගේ තියෙන්න ඕන කරන මේ එල්ලේ ජීවිතේක. ඒතියෙදි සමහර විටක සතිය උගන්වන්න නැත්නම් උනන සතියක් ඉගෙනනවා. හැම වෙලාවෙම නැතුණාට වරින් වර වරින් වර Tamanට හිතේ ඒකාග්‍රතාවකුත් තියෙනවා. වරින් වර වරින් වර Tamanටම Tamanගේ අඩුපාඩු ටික මේ මේ දේ කළ යුතුයි කියන එකත් සීල වශයෙන් හෝ සමාධි වශයෙන් හෝ ප්‍රඥා වශයෙන් වැටහෙනවා. ඒසොර Tamanට තේරෙනවා මේ නොගිය ගමනක් යනවා කියලා ඒක හොඳට සිව්පසයක් ලැබෙන. එහෙමනම් අතාරින්න නැතුව එතන ඉන්නේ කියලා තියෙනවා දිගින් දිගටම අත්ත නෑර මොකද මේක තමයි ප්‍රතිරූප දේශේ. මට හම්බෙච්ච තැන. ඉතින් ඒක මේ අල්ලපු ගෙදරින් ඇහුවට හරියන්නේ නැහැ. පොත්වල ගැහුවට හරියන්නේ නැහැ. කේන්දර බැලුවට හරියන්නේ නැහැ. මේ සතියෙන් නැතුව සතියේ කියන පැත්තෙන් බලන්නේ නැතුව වෙන මොන චීනක් කන්නඩියද බල්ලා බැලුවත් හරියන්නේ නැහැ. අනිත් එක ඒක ගිහිල්ලා සතිය පිටවන්න උත්සාහ නොකර Tamanට පළවෙනි පන්ති අත්දැකීම ලැබෙන්නේ නැහැ. ඒක කාටක කොපි කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. තව කෙනෙක්ගෙන් කොපි කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට තියෙන සංසාරේ මොකද්ද කෙරේ කියලා. මෙතෙක් කල මේ මොකද්ද කරේ? මේ උපේන දේ හම්බුණත් අපි මනසිකාරයේ දීවිචික දන්නේ නැත්නම් එල්ලකල යුතු දේ දන්නේ නැත්නම් ඒ මිනිස්සයා හරියන දේ හරියන ඉල්ලන දේ ලැබෙනවා. හැබැයි වැඩියෙන්ම ලැබෙන්නේ අපාය තමයි. මොකද අපි දැන නොදැන කොයි වෙලාවෙත් පතන්නේ දුක. මේ කය කියලා පතනවනම් භෞතික වස්තු පතනවනම් ඒ කියන්නේ දුකින් පහෙන් එකක්. ශරීරයනේ අපි මේ ආත්මය කියලා සලකගෙන ඒකට මේ සැප දෙන්නයි සුඛෝපභෝගී කරන්නයි ඔක්කොම කරන්නේ. ඉතින් ඒක ඉල්ලමිනේට හම්බ වෙනවා. හම්බුනට පස්සේ ලද්දාපටන් දුක තැබෙනවා. පුළුවන්ද රැයක හරි දවාලක හරි ඕක නැහැ කියන්නේ. පුළුවන්ද අපේ දරුවෝ යොමු කරන්නේ ඔකට නෙවෙයි කියන්න කාට හරි. ලෝකේ ඉන්න තුනෙන් දෙකකට වැඩි රූප ප්‍රමාණෙදි කියන්නේ. රූප ප්‍රමාණ දිගේ ගිහිල්ලා සතිය පිහිටවපු එක්කෙනෙක් අත්දකලා තියෙනවා. කද්දාවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපිට මේ හම්බෙච්ච ප්‍රතිરૂප දේස වාසය අපිට නම් භික්ෂු භික්ෂුණී ජීවිත ගත කරන්න පුළුවන් උපාසක උපාසිකා ජීවිත ගත කරන්න පුළුවන් ඕක මේ මේ ලෝකෙ වෙන්න කොහේ හරි හදන්න පුළුවන් කියලා හිතනනම් එච්චර මුලාවක් නෑ ලෝකේ. කද්දාවත් බෑ. ඒ බුරුම් පන්දි ස්වාමීන් වහන්සේ ගා කලින් පටන් අරගත්තේ ඔය බටේ රටවල් වලට ගිහිල්ලා බණ කියන්න. දැන් අවුරුදු 40කට වැඩි ඉඳලා. ඒ ශාන්ති කියනවා සංඝයාට යැපෙන්න බෑ මේ ප්‍රතිરૂප දේශ වාසයක් නැතුව. ඔය ධර්ම දූතය සඳහා ගිය සංඝයා කරන විලෝපන ටික දන්නවනම් බොහොම අමාරුයි මානකමක් කරගෙන ඉන්න. කරන්න බෑ. ඒ රටවල ගිහිලා සිල්පද රකින්න බෑ. ඉතින් ශිල්පද පාවා දීලා නම් ඕන විදිහකට ගත කරන්න පුළුවන්. ඒ නිසා ඒ ධර්ම දූතිය සඳහා යන්නේ ලංකාවෙන් හොඳ හයිය හත්ති තියෙන ලේඩ ආඩු භාෂා ශාස්ත්‍ර දන්න කට්ටිය. එක්ක ගෑණියක් ගන්න. එක්ක බිස්නස්. ආපහු එන්නේ නැහැ. ඒ නිසා අපි පුදන්නේ හොඳම ටික. පිටුවට පස්සේ එහෙ තියෙන ඕන තරම් කාමේ තියෙන ඕන තරම් වෛශ්‍යවෘත්ති තියෙන ඕන තරම් සූදුව තියෙනවා. ඉතින් ගියාට පස්සේ හා මේකත් ලෝකයක් දහර මානිෂ් කියලා. ආයේ මේ පැත්ත බලන්නේ ඒ රටවල වල මේ තියෙන විදිහේ පින්නපාතයක් ගිහලා හිතනවාද කවදා හරි පාත්‍රේ නොරේ අපේ කියලා. ඒ රටෝගේ බයි ඉන්දියාවට ගිහලා බලන්න හම්බෙයිද කියලා පාත්‍රයකට පින්නපාතයක් කරගෙන ගියොත්. අතන අපි පුංචි කාලේ ලංකාවේ තිබුණෙත් නැහැ. පින්නපාතේ තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේ මට මතකයි සුබෝදාරම් හිටියේ ස්වාමීන් වහන්සේ අපි දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. පාත්‍රය ඉස්සරන් තියන කහ කුඩයක් අල්ලගෙන ඉතින් ඉස්කෝලේ ඇරලා අපි එන පුංචි කාලේ ඉස්කෝලේ එන වෙලාවට මේ ශාන්ති පින්න පාතයක්. දන්නේ නැහැ කවුරක්වත් දන්නේ මේ කොහෙද යන්නේ කියලා. දැන් තමයි ඔය පින්න පාතයක්වත් තියෙන්නේ. ඒක නිසා මේ වගේ ප්‍රතිරූප දේශයක් හම්බ වෙලත් අපි මේ අනිකුත් කාමභෝගීන් වගේ මේ ගත කරන ජීවිත රටාව රුචි අරුචි කණ්ඩික අපේ පෞරුෂත්වය දිහා බලනකොට ලැබිච්ච ප්‍රතිරූප දේශ වාසය දන්නේ නැතුව බටහිර සහ කාම ලෝකයා කරන දෙයට රටත් යවලා පොදු ජනතාවත් යවලා පොඩි උමුත් යවලා අධ්‍යාපනය දීලා ආර්ථිකයක් දීලා මේ කරගෙන යන වැඩේදී මට පුද්ගලිකව තනියම එකක් කියත හැකි. ඒ එහෙම තිබුණත් මුළු රටම ගිහිලා තියෙන්නේ මේ බටහිර අනුකරණයට. තනි කර කාමයට. සුද්ධ මිත්‍යා දෘෂ්ටිය. ඒ Tamanට ඕන සතිය පිටවන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වටිනාම දේ මුළු ලෝකෙම පිටපොට ගියත් තමන්ට ඕනේ නම් ඒ සතිය කියන්නේ ඒ තරම්ම බලවත් දෙයක්. ඉතින් හැබැයි ඒකට ඕනේ නැත්තම් ඒක දන්නේ නැත්නම් මේ ප්‍රතිરૂප දේශ වාසයකට ඇවිල්ලා කළ යුතු උපරිම දේ මේකයි කියලා දන්නේ නැත්නම් අපිට හරියන හැම වැඩක්ම අපේ අපායට ගෙනින්න. අත ගහන ගහන ඕන එකක් හරියනවා එතකොට. නමුත් කාමේ වැඩෙනවා. තෘෂ්ණාව වැඩෙනවා. මාන්න වැඩෙනවා. දෘෂ්ටිය වැඩෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට කොයි වෙලාවක හරි මට වචිනා බහුකාර්ය ධර්මයෙන් තමයි හීනෙන් හරි කමන්නේ. මම ඉපදිලා ඉන්නේ මේ ප්‍රතිરૂප දේශයක. ඒ පතිරූප දේශයක සිට වැඩි යුතු සතර සතිපට්ඨානය මගෙන් වැඩෙනවද කියන එක කල්පනා කරලා බලන්න මිත්‍රයෙක් යාළුවෙක් ඇහුදුරු පළාතක ඉන්නවද බලන්න. අපි දෙන්න එක එකන හම්බෙච්චා මොනවද කතා කරන්න යන්න බලන්න. තරුවචනාංශයේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ කල්මාසනමති ගමේ කුරු රටේ. ඒ කුරු රට කල්මාස ධම්ම ග්‍රාමය තරුවචනාංශයේ තේරුම් කරගන්න, තෝරා ගන්න හේතුව පෙන්වන අටුවාචාර්ය වහන්සේලා ඒක සමහර විවේචනය කරනවා. ඒකදී කියලා තියෙනවා සරුවචන් වහන්සේ යන්න ඉස්සරළම ඒ කුරුරට මිනිස්සුયો බොහෝම ඥානවන්තයි. ඒ මිනිස්සු Tamanට උපකාරක ධර්මය මොකක්ද කියලා යම් ප්‍රමාණයකට සලකන જાතියක්. ඒ නිසා දෙන්නෙක් මග යනකොට හම්බුනොත් ඒ දෙන්න මේ ඩොලරකේ ගාණ කීයද එව්ව නෙවෙයි උඹ වඩන කර්ම තහන මොකද්ද කියලා. ඉතින් එක්කනා කියනවා මම වඩන්නේ අසුබේ කියලා. අනිත් එක්කනා කියනවා මම අට්ටිකේ වඩන්නේ කියලා ඉච්චරලු කතාව. දැක්කට පස්සේ කතා කරන්නේ ඔය දැන් අපි කතා කරන වල්පල් නෙවෙයි. තමුන් අම්මා මොකද්ද වඩන කර්මතනේ මම නම් කරන්නේ දුවේ මම අට්ටිකේ වඩනවා හොඳයි. උඹ මොකද කරන්නේ දුවේ මම මේ මේ අසුබේ වඩනවා. ඒ තරමට මේ මිනිසුන්ගේ අදහස තිබිලා තියෙන්නේ ඒකලු සරුවචනාංශයේ කුරු රටට කල්මාස ධම්ම කියන ගමට ගිහිල්ලා මේ සත්‍යපට්ඨාන සූත්‍ර දේශනා කරේ මොකද මේ මිනිස්සු තමන්ගේ අර්ථය සලකා ගන්න තරම් මේ මිනිස්සුන්ට යම් ප්‍රමාණයක පෙළඹිල්ලක් තියෙනවා. එහෙම නැති තැනට ගිහිල්ලා මේ වටිනා සත්‍යපට්ඨාන දේශනා කරනවා කියලා කියන්නේ මුණින් නම්පු කලයකට වතුරක් කරනවා වගේ. ඒක ඒක ටික ඔප්නම් වන්ට අටුවචාන් වහන්සේ සඳහන් කරනවා. භික්ෂුණී ආරාමයේ තිබිලා තියෙනවා ඒකේ කතා කරන්න පුළුවන් ගිරවෙක් හදලා තියෙනවා. ඒක ගොඩක් කලාවට කූඩුවේ දාගන්නලු හදාන්නේ. උට නම දුන්වලු බුද්ධ රක්කිත කියලා. දවසක් මේක නාලා අතල්ලා දැම්මා. යන්නේ නැතුළු භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ ඉන්නසකට බොහොම සතුටින් ඉන්නවා. මේක ඉස්සරහා මකර තොරණේ බහගෙන ඉන්න වෙලාවට කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගෙන ගියා. ගහගෙන යන්නේ දැන් භික්ෂුණී ආරාමයේ උඩින්. ඉතින් මෙහෙන් ඉන්නසලා කෑ ගහන්න පටන් අරගත්තලු මේ අපේ බුද්ධ රක්කිත මේ කුරුළු ගොයෙක් කරන් යනවා කියලා. කෑ ගහන කෑ ගැහිල්ලට මේ කුරුළු ගොයා කලබල වෙලා ගිරව දාලා ගියා. ඊළඟට මුගේ අර පහුරු ඇදිලා තුවාල වෙලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගෙනිලා වතුර බෝලා ආයෙත් උපස්ථාන කරලා ඇහවලු මේ බුද්ධ රක්කිට උඹට මේ කුරුළු ගෝය අරගෙන යනකොට බය හිතුණාද කියලා. ඊට පස්සේ ඇහවලු මොන සීකරේ කිව්වලු. ඌ කිව්වලු අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කී කමම කී කියලා. ගිරවත් කලබලයක් ආව වෙලාවේ කියලානේ දැන් අපි කියන්නේ මොනවාරි කලබලයක් වෙච්චලා අම්මා මතක් කරලා බයින් එකනේ සිංහලයාගේ එහෙම නෙවෙයි අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය. කොච්චරක් පුහුණු කරන්න ඕනද බලන කලබලයකදී Tamanට වඩන කර්මස්ථානෙ හිත යන්නේ. අපි හිතනද අද දින්නේ තුන්දෙනෙක් ලියන්න උත්සාහ කළා තිබුණා. කර්මස්ථානේ වඩ වඩා ඉන්නකොට අපේ හිත සද්දයකට ඇදිලා යනවා. වේදනාවකට ඇදිලා යනවා. හිතවිල්ලකට ඇදලා යනවා. ඉතින් ගිය ගමන්දී අපිට හරි පශ්චාත්තාපයක් කරන මෙච්චර දුර ඇවිල්ලා මෙච්චර අටතිල් දක්කන මෙච්චර සුදුර තියනකන මෙච්චර සිල්ලුතුන් මැදගෙන හිටියත් මේ කඩප්පුලේ හිස පිට යනවායි කියලා කොච්චර දෝ අපේ හිත අපට සාප කරනවනේ. එහෙනම් ඒ සාපේ පැත්තක තියේදී මට මෙතන ඉඳගෙන මේ සද්දේ ඇහෙන ගමන් මට නැවතත් ආනාපානට යන්න පුළුවන්ද කියලා Tamandම වැටහෙනවා නම් මොන්න තරම් වාසනාවක්ද කියලා හිතන්න. කලබලයක් වෙච්ච වෙලාවට Tamanda සිහිපත් වෙන්නේ Taman වඩබු කර්මස්ථානේ නා. එහෙම නැත්නම් මේ සද්ද වේදනා හිතවිලි තියෙන තමයි මම ඉඳගෙන ඉන්න මාට දැනගන්න පුළුවන්ද කියලා Tamanගේ ආරක්ෂක භූමිය, නික්ලේශී තන, නිර්මල තන කලබලෙදී සිහිපත් වෙනවා නම් ඒක තමයි කියන්නේ ධම්මෝහ වේ රක්ඛති ධම්මචාරි. ඒකට අපිට කවුරුත් එක තරහක්වත් තක්කු මොක්කක්වත් නැහැ. කලබලයකදී අම්මා මතක් කරලා බනින්න ඕනකමකුත් නැහැ. තමන්ට අරමුණ සිහිපත් කරන තරම් භාවනා කරන්න කොච්චර භාවනා කරන්න වෙයිද? කලබලයකදී හිත පිටි ගිය වෙලාවකදී හිත නරක කරගන්න නැතුව පුළුවන් ද බලන්න පුළුවන් නම් මම මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න මට පුළුවන්. මම හිතගෙන නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. එහෙනම් මගේ හිත නැත්නම් ආනාපානට ගන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධ රක්කිත කරලා තියෙන්නේ. කුරුළු ගෝයා අරගෙන යනකොට වුණත් එයාට බයක් මොකක්වත් ඇවිල්ලා නැහැ මේ ගිරවට. එයා අටි අටි අටි අටි කියලා කරගෙන ගිය කර්මස්ථානයේ ජීවත් කරලා තියෙනවා. ඉතින් අපි එහෙම දෙයක් මැරෙන්න ඉස්සලා ලෙඩ වෙන්න ඉස්සලා වයස යන ඉස්සලා සීපත් කරගත්තේ නැත්නම් මොකද්ද අපි මේ ප්‍රතිરૂප දේශයක වාසයක ඉපදිලා එකතු කරගෙන තියෙනවා. අපි මෙච්චර පොත් ගාණක් ලියලා දෙනවා මෙච්චර ගාණක් බැංකු බින්දු මෙච්චර ගාණක් තියෙන සල්ලි ගාණක් බැංකුවේ තියෙනවා මෙච්චර දරුවෝ ගාණක් වදලා තිනවා කියලා කිව්වට ඔය එක එකක්වත් වෙනවද මරණ මොහොත දක්වා අපිත් එක බෙදා හදා ගන්න. ඊට බොහොම කල් ඇතුව ඕගොල්ලෝ හැරලා යනවා. එක එකක්වත් නැහැ. ඒ নিকමට හරි හිතන්න දැන් අපි ආස කරන අපේ හදාගත්ත ගේ අපි හදාගත්ත දරුවා මේ වතු පිටි ඔක්කොම තියේදී මැරිලා ඉවරලා රීඩින් ඇවිල්ලා කතා කරන්න බලන දරුවෙකුට ඕගොල්ලෝ මුවතලයක දාලා ගහලා පොරොප්පයක් හතුරු කරදිවලලෙන් ඈතට විසි කරනවා මේ මල පෙරිත ගෙදරට අවිලා කියලා. ඉන්නකන් තමයි යෝ දෙනිහස ඉඹින්නේ ආලිය පාලංගන කරන ඔක්කොම ඉන්නකන් තමයි. බැරි වෙලා හරි බැරණට පස්සේ ගෙදර එන්න බලන්න. කට්ටඩිය රටේ තියෙන තීරම ගෙනල්ලා අරක ඇදලා බෝතලයක දාලා පොරොප්පයක් ගහලා කරදිවල හතින් ගිල්ල හැතර විසිකෝ ඉන්න කන්නම් අම්බේ මගේ අම්මා මගේ තාත්තා කියන සිප වැළඳගෙන මොකටවත් නෙවෙයි ලාබෙට මරුණාට පස්සේ ඒකේ කණ්ඩන වචන ටික පොඩ්ඩක් අහගෙන ඉන්න බෑනේ Tamanට කොච්චර පාඩු නැද්ද ඒ තරමට අඬන කී කිය අඬන්නේ කීය කියා අඬන්නේ අනේ උඹ ඉන්නකොට මට අරක දුන්නා මේක දුන්නා දැන් කවුද මාව බලන්නේ අයියෝ අර මැරිච්ච කාට එතකොටයි තේරෙන්නේ මම මාව ආශ්‍රය කරලා තියෙන මොකටද කියලා ඒ නිසා අපි මේ නටන නාටකම් වල බහූපකාර தત્ත්වයේ තේරෙන්නේ මරණයෙන් එහා පැත්තේ ඉඳලා ජීවිතේ බලන කෙනාට විතරයි මෙහෙන් ඉඳලා මරණය පැත්ත බලනකොට මේක අරින් භයානක දෙයක් ඒ මේ හම්බ කරපු තේරෙම ඉවරයිනේ. නමුත් බුදුරජාණන් අපිට උගන්වනවා මරණය පැත්තෙන් ජීවිතේ පොඩ්ඩක් බලපන් මොකද්ද මේ නටන නාඩගම කියලා. මරණයට ගියාට පස්සේ බෙරේ පළුවකුත් නැහැ, නටපු තොවිලකුත් නැහැ. ඒ මොකද ඉන්නකම් භාවනා කරන්නවත් වෙලාවක් නැහැ වැඩ. පැය දවසේ පැය 24 අහනවා ස්වාමීන් වහන්සේ මේ දවසට පැය කොච්චර භාවනා කරන්න ඕනද කියලා ගෙදර යන්න කිට්ටු වෙලා. ඒ කියන්නේ දවසට කොච්චර පව් කරගන්න ඕනද කියලා. ඒක ලහන පැය දෙකක් භාවනා කරොත් ඇද්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මම අහනවා පැය 22ක් පව් කරගත්තාම ඇතිනම් පැය 22 ඉතින් පැය දෙකක් භාවනා කරම ඇති. අපි සතිය පිහිටන්නේ නැති හැම වෙලාවෙම කෙලින්ම කර්ම රැස් කරනවා. ඉතින් සතිය වැඩි කරන්න ඕනේ වෙලාව කොච්චරද කියලා ඇහුවොත් මම දෙන්නේ පැය 24කුත් විනාඩි 5ක් විතර සතිවත් වෙන්න කියනවා දවසකට. ඒත් මදි. අපි ඒ තරම් අව탁සිරු කරනවා අපිට මේ බහුකාර්ය ධර්ම මේ පිං බිමක ඉපදිලා මේ වැස්ස වහිනවා වගේ ධර්මයේ වැටෙද්දී අපි භාජනේ ගේ ඇතුලෙන් තියාගෙන ඉන්නවා. ඒකල කියන වතුර නැහැ කියලා. පුරි පන්සිවාංශ කියනවා නිතරම ධර්ම වරුසාව වහිනවා. ඉතින් වාදනේ ගිය ඇතුළේ තියාගෙන මනසට ඒ වර්ෂාවෙන් පොරොදෙන්නේ නැහැ. ඒ නැත්තම් කටපුංචි බඩ ලොකු වාදනයක් කෙලී සිබ්බට පිරෙන්නේ නැහැ. කට ලොකු බඩ පුංචි වාදනයක් තිබ්බොත් ඉක්මනට පිරෙන ප්‍රමාණය අඩුයි. ඒකල කියන නිකමට හිතන්නේ කියලා පල්ල හිල් වෙච්ච වාදනයක් තිබ්බොත් වැස වෙලා නම් පිටලා තියෙනවා. පහළ ඉවරචි ගමන් යන. මේ බව දැනගෙන කලකිනි බුදු කෙනෙකුන් ලෝ උපදින්නේ දුක කෙනිමිනිසත් බව ලැබගන්නේ කියලා මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච manussත් ලාභය ලැබිච්ච මේ ප්‍රතිરૂප දේශය තේරුම් අරගත්ත පිරිස කොච්චරද කියලා පොඩ්ඩක් අසුරු කරලා බලන්න ඇස් දෙක අරගෙන ජීවත් වෙනකොට ඒක කවදාකවත් බෑ Taman ඇස් දෙක අරගන්න නැතුව. අපි මෙතෙක්කල් හිටියේ එතන්නේ අපි මේ සතිය කියනක දැනගන්න ඉස්සෙල්ලා අපිත් අන්දයි ඒතර අපිට තේරෙන්නේ නැහැ ඇස් තියෙන කදන්නෙත් නැහැ නැති කදන්නෙත් නැහැ. ඇස් ඇරුණට පස්සේ තමයි තේරෙන්නේ මේ ලෝකේ කොහෙද යන්නේ කියලා. ඒ වප්ප ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පසක මහණුන් අතර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් දන්නා බුදුරජාණන් වහන්සේ තමන් කිට බණ කියන්නේ එනකොට කොච්චරක් බුදුහාමුදුර විරුද්ධව කතා කරාද කියලා. ඔය ශ්‍රමණයාට උපස්ථායකෝන්ලා අපි හොයාගෙන ඉන්නේ අපි වාට සලකන්න ඕනේ නැහැ. ඔන්න වතුර ටිකක් තියෙනවා රාක්‍ය වංශේ නිසා ඕන්න කකුල් දෙක හොඳට වාඩි වෙච්චාවයි අපි ආසන පනවන්න ඕනේ කියලා කතිකා කරගත්තනේ. පස්සේ බුදුචානන්සේ උපක්‍රම යොදලා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ ඊදවසේ වප්ප ස්වාමීන් වහන්සේ එක එක නැගී කරන නිවන් දැක්කට පස්සේ වප්ප ස්වාමීන් වහන්සේ චරිතාපදානයේ තමන්ගේ චරිතය අනිත්‍යයට පස්සේ එන කායට දැන ගැනීම සඳහා සදාහන් කරනකොට උන්වහන්සේ කියනවා පස්සති පස් පස්සෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ විපස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝපි නපස්සති කියන ඇසැත්තෝ අනික්කත් ඇස්සෝ ඇසැත්තෝ දකිත් අනික් ඇස් නැත්තෝ දකිත් ඇස් නැත්තා අනික්කත් ඇස් ඇසැත්තෝ නොදකිත් ඇස් නැත්තෝත් නොදකිත් නිසා කවදාද මේ ඇහැ පෑදෙන එදාට පේනවා අරූට ඇහැ පේනවා මූට ඇහැ පේන්නේ නැහැ කියලා. නමුත් අපේ ඇහැරලා නැත්තම් අනික් බාහිරින් මිසුන් දැස් පේන බවක්වත් අපිට තේරුම් ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ධර්මයට සල්ලං වෙනවයි කියලා කියන්නේ ප්‍රතිපදාවට බැස්සයි කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨානිය අපි කොච්චරක් වඩලා තියනවද කියන එක. ඉතින් ඒ නිසා අපි තාම ඒක ගැන අහලවත් නැත්තම් අපිට හිත යොදලවත් නැත්තම් ඉතින් අපිට අර ලැබිච්ච පච්චරූප දේශයක් අපිට පිහිටලා නැහැ. අපිට පිට නැහැ. එහෙම නැත්තම් කියනවනම් ඒකට සමාදම් වෙලා නැහැ. ඒ අවුරුදු 26 වයසේදී මම ගිය වෙලාවක මට ඇති වෙච්ච වාදකදී ඒ විදේශීය ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. ඉතින් මම අනිවාර්යයෙන්ම කියාගත්ත මම මේ uppatti බෞද්ධයෙක් කම්මප්පච්චල බෞද්ධ කියලා. එතකොට ඇහුවා මගෙන් මේ සතිය කියන එක දන්නවද කියලා. දන්නවා. ඉතින් මං කිව්වා මොකද්ද ඒකේ සම්බන්ධය බුද්ධඝම එකක් මේ සතිය එකක් ඊට පස්සේ කිව්වා උඹලා මේ බුද්ධඝම් කාර්යෝ අයිතිවාසිකම කියනවා රටට ලෝකෙට බුද්ධඝමේ ධර්මදී විපදනයි කියලා කියනවා බුදුරජාණන්සේගේ මූලික ඉගැන්වීමවත් දන්නේ නැහැ ඉතින් මං කිව්වා බුදුරජාණන්සේගේ මූලික ඉගැන්වීම සතිය නෙවෙයිනේ බුදුහාමගේ මූලික ඉගැන්වීම මේ පටිච්ච සමුප්පාදේ කෙලෙස් සීල සමාධි ප්‍රඥා ඌව මිසක කවුද කියන්නේ සතිය කියලා ඉතින් ඒ ශාංශර සාකච්ඡා තුනක් හතරක් තියන්න සිද්ධ වෙනවා. උඹ වගේ අමනේකට යකෝ මොනවත් කියලා දිලිසි වැඩක් තියනවාද? බුදුරජාණන්සේගේ ඉගැන්වීමේ පළවෙනිම දේ වැදගත්ම දේ සතිය කියලාවත් දන්නේ නැතුව උඹලා කෑ ගහනවා බුද්ධහංකාරකේ. මට මේක පිළිබඳ සෑහෙන සැකයක් තිබ්බා. ඇත්තටම බුදුරජාණන්සේගේ ඉගැන්වීමේ මූලික දේ සතියද කියලා. ඒ ප්‍රශ්නේ මම අහුවේ නෑ. නමුත් ඒ බුරුමේ ඉන්න වෙලාවේදී ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරා බුදුජානනාංශගේ සම්පූර්ණ ඉගැන්වීම එක වචනයකට ගන්න පුළුවන් නම් අප්‍රමාද කියන වචනෙට තමයි දාන්න පුළුවන් ඉන්නේ ඒකට තමයි සතිය කියන්නේ මුළු බුද්ධ ආගමේ තියෙන 84000ක් ධර්මස්කන්ධයේම තනි වචනෙන් අහනවා නම් ඒකට කියන්නේ තියෙන අප්‍රමාදේ කියලා ඒකයි බුදුජානනාංශේ පිරිනම් පාන වෙලාවේදී අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා කියලා කිව්වේ අමානිනී අප්‍රමාදීව සම්පාදනය කරව. සංස්කාර ධර්මෝ වැවෙන සුළුය කියලා. ඒ අප්‍රමාද වචනය දන්නේ නැතුව නැත්නම් ඒක පිළිටක් නැතුව ඒක කටපාඩම් කරගන්න නැතුව අර්ථකථනේ දන්නේ නැතුව ඒකට ජීවත් වෙන්නේ නැතුව අපි බෞද්ධයෝ කියන හදනවයි කියලා කියන්නේ අපිට මේ මාළුවෙක් වතුර මොනවද කියලා අහනවා. උයිපදිලා තියෙන වතුරේ මොකටද දන්නේ දැන් හරි බලන්න දැන් ඔය මම කියන්නේ 79 80 මේ වෙනකොටවත් මේ බුද්ධ ආගමේ තියෙන ප්‍රධානම ඉගැන්වීම අප්‍රමාදයයි සතිය පිහිටීමයි ඒක මේ පොතේ තියෙන එක නෙමෙයි කලියුත්තක් කියන එක බණකටවත් ඇහෙනවද කියලා අද විතර බණ කියන ලෝකියක් තිබිලා තියුණාද මුළු මුළු සිංහල ඉතිහාසය කවදාකවත් හන්දියක් හන්දියක් ගානේ බණ හැම channel එකෙම බණ හැම රේඩියෝ එකෙම බණ හැම පත්‍රයෙන් බණ කොයි වෙලාවද මේකට ආමන්ත්‍රණය කරන්නේ කියලා. මේ දසුත්තර සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද්ද මහණෙනි සහෝදරවරුනි බහූපකාර එක ධර්මයේ මොකද්ද කියලා අහනවා. තමි ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්‍රමාදෝ. ඒ බොරුම් ස්වාමීන් වහන්සේ ඒ බණ පදයේ තමයි අපිට කියලා දීලා තියෙන්නේ. අප්‍රමාදී යම් කිසි කෙනෙක් වඩනවා නම් ත්‍රිවිධ සාසනයෙන් වැඩෙනවා. ඒ ඔය කියන විදිහේ සතිය තමයි ඒ කියන්නේ. එතකොට ඒ සති සමාධිය වැඩෙනවා කෙලස් කැපෙනවා ඒ විතරක් නෙවෙයි අරිහත් මාර්ගයටපත් වෙනවා ඉතින් ඒක නිසා එවැනි ධර්මයක් මේ භාවනා කරන පිරිසකට මතක කියලා දුන්නේ නැත්තම් ඒගොල්ලෝ මෙහි ඉඳගෙනත් කල්පනා කරනවා නැත්නම් මේ සිල් අරගෙනත් කල්පනා කරනවා මේට වැඩිය කොච්චර හොඳ රුවන්වැලි සෑයට ගිහිල්ල වෙලා 84000ක් සමම්මච්ච පිච්චමල් පූජා කරනවා කොච්චර හොඳ කියලා අනිවාර්යයෙන්ම කල්පනා කරනවා මොකද එතකොට ලොකු ගෝලාව තියෙනවනේ හඩු ගඳ තියෙනවනේ ඒක තමයි පින කියලා අල්ලගෙන තියෙන්නේ. ඉතින් කිව්වොත් මේ ඊට වඩා ගොඩාක් වටනම එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා කියලා මම හිතන්නේ ජීවිතයක් පුරා බණ කිව්වත් ඒක හේතු කරන්න පුළුවන් වෙයි කියලා. ඒ මොකද අපි බහුකාර්ය ධර්මයේ දන්නේ අපි මේ රැල්ලට අහුවෙලා රැළත් එක්ක යන ගමන යනවා නිසා. ඒ වුණත් මම අර ඉස්සල්ලාම කර ප්‍රකාශය නැවත කියනවා එක්කෙනෙක් අධිෂ්ඨාන කරගත්තොත් මුළු ලෝකෙම අබෞද්ධ වෙන්න කියන්නකෝ බෞද්ධ ලෝකේ කියන්නකෝ ඔක්කොමලා කරන්නේ ඔය මේ ජනප්‍රිය බුද්ධ ආගම. එක්කෙනෙක් හිතාගත්තොත් මේ මුළු ජීවිතේම වටිනාම දේ මෙවැනි මනුස්සාත්ම භාවයක් ලැබිලා, චන සම්පත්තිය ලැබෙන මේ සත්‍යමත් වෙන එක කියලා ඒ මනුස්සයාගේ ප්‍රයත්නය කඩන්න පුළුවන් යක්ෂයෙක් මාරයෙක් ප්‍රේතෙක් කෙලෙසක් ඇත්තෙම නැහැ. ඒ සමේ 109 වෙනි වැඩමුළුව යනකම් එකම පණිවිඩයයි නිස්සන්නවනේ දෙන්නේ. වෙන මොකක්වත් කියන්නේ. ඔල මොන જાතියෙන් මෙතෙන් ආවත් අපි එකයි මතක් කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මතක් කරන්නේ සතියෙමයි අප්‍රමාදෙමයි. මේ 108ක් 109ක් වැඩමුළු කරලා එක්කෙනෙක් මේක අල්ලගත්තා නම් මුළු නිස්සන්නවනේම ප්‍රතිපත්තිය සාර්ථකයි. මේක තොගේට හරියන වැඩක් නෙවෙයි. මේක එක්කනයි දෙන්න යන්තම් අල්ලගන්නේ. ඒ නිසා ඒකට ඒ වගේ ගැඹුරු ධර්මයක් මේක හේතු ගණ ගන්න අමාරු ධර්මයක් පිළිගන්න කැමැති ධර්මයක් ඒකට මහන්සි වෙනකොට 100 සැරයක් මහන්සි උනායි කියලා වෙහෙස වෙන්න එපා කියලා. 101 වෙනි සැරයටත් මහන්සි වෙන්න කියලා කියනවා. 102 වෙනි සැරයටත් මහන්සි වෙන්න කියලා කියනවා. සමහරු අල්ලනවා. ඒ අල්ලන මිනිස්සයා උප්පත්තියෙන් බෞද්ධයද නැද්ද කියන එක නම් කිසිසේත්ම වැදගත් නෑ මගේ අත්දැකීම හැටියට. තමන්ගේ අර්ථ කුසලයේ සලකන කතෝලික මිනිස්සු ඉන්න ඕන තරම් මේක අල්ලනවා. මුස්ලිම් මිනිස්සු ඉන්න මේක අල්ලනවා. අමාරුම කෙනා තමයි බෞද්ධයා. මේක තේරුම් කරලා දෙන්න අමාරුම කෙනා බෞද්ධය තරම්ම ඔලුව කුරුවල් කරගෙන ඉන්නේ. මේ බුද්ධ ධර්ම කියලා මොකද්ද අල්ලගෙන ඒක පිරීලා තියෙන තාක්කල් මේ වාජෙට මොනවක්වත් දාන්න බෑ. එහෙම නැත්නම් මේ කලෙ මුණින් නමවා. තවත් එකක් කිය හැකි ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ලා තරහ වෙනවා කියනකොටමයිත් ඒක. මේ තා පොඩි ළමයා ටක් ගාලා අල්ලනවා. අවුරුදු 8 6 14 මේ වගේ පිරිසක් තියලා ඇල්ලුවා නම් මේ නාකි පිරිසකට බණ කියනට වැඩිය හරියම ප්‍රෝජනයි පොඩි එකෙක් අල්ල ගන්නවා. අල්ලන්න අමාරු ඒක නාගි අහු වෙනවා ටක් ගාලා දැල් දාපුවා. මොකද ගෙවල් වහිනවනේ මේ දවස්වල ගෙවල් වල තේ මේ නිසා කට්ටි එනවා භාවනාවට. පොඩි උන් අල්ලන්න බෑ. හැබැයි අහලන හරියට කියලා දුන්නොත් උන් අහන ප්‍රශ්න දෙකකින් තේරෙනවා කොච්චර අල්ලගෙන ඉන්නවද අත්තම කෙනෙක් මට ලියවිලා තිබුණා දුවගේ වැඩ කටයුත්තක් නිසා ස්වාමීන් වහන්සේ මම අවුරුදු 6යි මාස 6යි නෑ අවුරුදු 6යි මාසයයි අවුරුදු 6 මාස තුනේ මුණුපුරලා දෙන්නේ ළඟ තියාන ඉඳලා ඒගොල්ලන්ට ගාණක් ගෙවලා මෛත් එක විනාඩි 10ක් භාවනා කරන්න ඕන කියලා දවසම කතන්දර කියලා දෙනවා. තවත් 10 භාවනා කරලා දවසට විනාඩි 10යි. වැඩ කර කර ඉන්න ගමන් මෙයාට කියල මොනවක් කරන්නව සතියෙන් ඉන්නයි තියෙන්නේ කියලා. එකල මේ කහනවලු මේ මම වෙමි කියන එක කොහෙන්ද තමයි එන්නේ කියලා. ඉතින් අර අත්තම මයිල් දීලා තියෙන ස්වාංශ අපිට කවදාවත් භාවනා කරනකොට මේක මතුවෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒකලු අත්තමට නම් පුතේ තේරෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නේ මම මේ මම වෙමි. අනික් ළමයා කියනවලු කොතනක හරි නංගි ඇහැ කන දිවනාසය තිබුණොත් විතරයි මම මම කියන කෙන්නේ නැත්තම් වල ඉන්නේ නැහැ කියලා. යානිත් ඒකනේ කියන එහෙනම් ඔයාට වැරදිලා හතර මහා ධාතුන් තියෙන විතරයි මම යන්නේ කිව්වා. කියලා කියනවා ස්වාමීන් වහන්සේ මම කොයි ලෝකෝලින් අටවගෙන ඇවිල්ලා මේක කියනවාද කියලා කියන්න බෑ. ඒ නිසා මේ කුරුවල් වෙච්ච නැති මනසක් ඉන්න කෙනාට මේ සතිය කියලා කියන මොකද්ද කියලා දුන්නොත් ඒක හොඳටම ඔලුවට පොල් දෙන්න ගහුවාගේ තේරෙනවා. මේ බණ වලින් සහ මේ භාවනාවෙන් අපි කරන්නේ මේ කුරුවල් වෙච්ච මොළොල තියෙන අර කාරම් කපන එක. අයින් කරන්නම බෑ. අර ගිනාවු පරණ මත ඔළුවේ තියාගෙන මේ සති ඔච්චර වැදගත්ද අප්‍රමාද ඔච්චර වැදගත්ද ඕක ඔච්චරම බහුකාරද ඕකන වැඩි යුතු නම් ඇයි මේ ලෝක ජනතාව මේ 99.999 ඩොලර් වඩන්න කියලා කියන්නේ ඇයි රුපියල් වඩන්න කියන්නේ ඇයි එහෙනම් අපිට තේරෙදලා තියෙන උන්දලට තේරෙදලා තියෙන කවුද කියන්නේ සතිය වඩන්න කියලා නිසා අපි අනිවාර්යයෙන්ම පරදින පක්ෂයට යනවා සතිය වැඩිම බහුකාර්ය ධර්මයක් කියුවේ. මේ පාටි ඉස්සලා දැර එනකොට බුරුම සංසය හම්බුනාට පස්සේ කියනවා අන්නේ අඩු පන්තියට හම්බ වෙච්ච එකම වාසනාවක් අපි අපි ඉන්නේ ඔක්කොම අතරපන් සතිය වඩපන් කියන අර සුළුතරේ අන්නේ සුළුතරේට අහුවෙච්ච එකම ලොකු වාසනාවක් මොකද රැල්ලත් එක්ක ගියොත් අනිවාර්යයෙන්ම අපායි. ඒක නිසා මේ ළඟ වාඩි වෙලා ඉන්න මේ ධර්ම පිළිගත්ත නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ළඟ වාඩිලා ඉන්නකොට සතිය පිහිටියද නැද්ද කියන ප්‍රශ්නකුත් නැහැ. Taman කල්පනා කරනවා මේ හම්බෙච්ච වටිනා අවස්ථාවේ මම මොකද්ද කරන්න ඕනේ කියලා. නැත්තම් පතිරූපදේශය ලැබිච්ච බව දැනගෙන දැනගන්න එකත් විශාල ජයග්‍රහණයක්. එහෙමනම් අපි මේ බටහිර දේවල් වලට ඔච්චර පිටිපස්සේ යන එකක් නැහැ. එහෙනම් තමයි අනුන් දෙන සහතික පිළිගන්න එකක් නැහැ. අනුන් දෙන සම්මාන පිළිගන්න ඕන සම්මාන සහතික දෙන ඔක්කොම අමනියෝ. එක එකක් දැනගෙන නෙවෙයි දෙන්නේ. උන්ට සහතික ලබා ගන්න ඕන නිසා අනුන්ට සහතික දීලා උන් නම්බු කලාපාරන හදනවා. බුදුරජාණන් වහන්සේ මේ දැන් ඉන්න පට්ටන්තර තියෙන හාමුදුරු වගේ ලියන්න ගත්තොත් මේ ත්‍රිපිටක දහරි උබේ විහාරාධිපති කියලා වට්ටල් ලියන්න ගියනම් කොච්චර ලියන්නේ වෙයි. බුදුහාමුදුරන්ට දෙන්න ගියා නම් විචිත්‍ර ධර්ම කතික අහවල් පට්ටම තියෙන උබේ විහාරාධිපති කියලා ෆුල් ස්කප් කොලයක ලියලිවර කරන්න නිකම්ම ලියන්නේ බුදුන් එච්චරයි. දැන් ඉන්න ආමතු කෙනෙක් අම ලියන්න පට්ටම ලියන්න දිගමක්. බුදුහාමුදුරට නම්බුනාම දෙන්න මිනිහෙක් ඉන්නද බණ්ඩ ලෝකයේද? බුදුන්ට බුදුන්ට වැඩිය මේ මේ නම්බුව දෙන්න ඕන කියලා හිතන්න පුළුවන් කෙනෙක්. කෝ අපි ඒවට සලකනවා. එච්චරයි මම මේ අහන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන අහිංසක වැඩක් මේ ප්‍රතිරූප දේශක වාසය වෙනවයි කියලා කියනවනම් මේ මං ඉපදිලා තියෙන පිම්බිම කියලා දන්නවනම් හොඳට මතක තියානින්න මේ මම දැන් මෙතන කියන සිහිය එළඹ සිටීම හරියන්නේ කොතනද එතන පිම්බිම. කොතනක හෝ Tamanට මේ සතිය අඳුර ගන්න පුළුවන් වුණා නම් කොතනක හෝ මේ සතිය වර්ණගා ගන්න පුළුවන් වුණා නම් කොතනක හෝ මේ Tamanට මේ සතිය පිහිටව ගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපේ පිම්බීම. ඒ නිසා බුදුජානකසේ සඳහන් කළ තියෙන යම් තැනක යම් ගුරු රේඛමල මේක ඉස්සරහට අපිට කතා කරන්න වෙනවා. ඒ ගුරුවරයා හම්බුනාට පස්සේ උඹට සතිය පිහිටනවා, කෙලස් කැපෙනවා, සමාධිය එනවා, නිවන් මාර්ගයටපත් වෙනවා කියලා දැනෙනවනම් අපි ඉස්සලා කතා කරේ දේශය ගැන දැන් මේ කතා කරන පුද්ගලයෙක් ගැන එතන සිව්පසේ නැති වුණත් පුල්ලුවන් තරම් යපිලා හිටපන්. එච්චරයි අපිට පෙන්නේ තියෙන්නේ. නමුත් යම් තැනක ඒ පුද්ගලයා මට සිවර පින්නපා සේනාසන ඔක්කොම දෙනවා. හැබැයි ඒ පුද්ගලයාත් එක්ක ඉන්නකොට සතිය වැඩෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ නැහැ. සමාධියක් එන්නේ එහෙම නැත්නම් අරයත් මාර්ගෙට කිට්ටු කරන්නේ ඉන්දෙපා. එතන ඉන්දෙපා ඵලයන්. ඊට පස්සේ තව කෙනෙක් කියනවා ඒ පුද්ගලයා ළඟ ඉන්නකොට සත්‍ය වැඩෙන්නෙත් නැහැ. කෙලෙස් වල අඩුවක් වෙන්නෙත් නැහැ. සමාධියක් වෙන්නෙත් නැහැ. අරියත් මාර්ගයට යන්නෙත් නැහැ. හිව්පසෙත් නැහැ. පැදුරටත් නොකිය ඵලයන් කියලා තියෙනවා. රෑ ඵලයන් කියලා තියෙනවා. උපදේශ ලබන්නේ නැතුව ටටා කියන්නේ නැතුව ඵලයන් කියලා. එතන යන්න කායිමත් අවසර ගන්නවා. ඊට පස්සේ කියනවා අන්තිම සම්බන්ධීකරණේ යම් තැනක ඉන්නවා උඹට සිව්පසයක් හම්බ වෙනවා. ගුරුවරයා ළඟ ඉන්නකොට සතිය පිහිටලා නැති කපු ගන්නලා දෙනවා. ඒකාග්‍රතාවයක් එනවා. කෙලෙසුත් කැපෙනවා තේ. අරියත් මාර්ගය මේ ගුරුවරයා කියන ඵලයන් කිය. අඬා අඬා ඉන්නේ කියලා තියෙනවා ඒක. ගුරුරේ ඵලයන් කියලා එලෙව්වත් වැඳලා ඉන්න කියන තියෙනවා මගේ වැඩේ ඉවර වෙනකන් මං කිරේ අනුකම්පා කරන්න එතන ඉඳලා වැඩේ කරගන්න කියලා කියනවා. මේ ඔක්කොම මේ බුදුහාමුදුරුවෝ කියන දේ ඔක්කොගෙම ඒ සක්‍රීය භාවයේ එන්නේ සතිය කියන එක දැනගෙන ඒක ක්‍රියාවත් කරන්න උත්සාහ කරන මනසට විතරයි මේ බණේ තේරෙන්නේ. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්න හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ලැබිච්ච මේ ප්‍රතිરૂපදේශ වාස සම්පත්තිය ඒක අර්ථකථනයක් ඉන්න නම් අපි ඒක හතේ තැනකට ආයෝජනය කරන එක භාවනා කරන්න ඕනේ. කෙරුවට පස්සේ මේ උපම් බිම මොන්න තරම් වාසනාවන්ත තැනක්ද අපි මේකේ ඉඳගෙන අතර මෙතන දේවල් වලට කට අරගෙන ඉන්න ගතිය නිසා අපි අර ලැබිච්ච දේ වටිනාකම දන්නේ නැතුව මේ අනුන්ගේ පරදේවසවල වල තියෙන දේවල් අගය කරන්න යෑම නිසා අපි අපි භූමියට නිගරු කරන අපේ தત્ත්වය පහළ වට ගන්න ජතියක් වෙනවා. එතකොට අර ලංකාවේ තිබුණ ස්වර්ණමය යුගයක් තිබුණ ලංකාවේ බුද්ධඝම හොඳට පැතිරලා තිබිච්ච අන්‍ය යුගයේ ලංකාවේ කරපු ඒ ක්‍රියාකාරකම් අපිට නිකන් නටබුම් බවට විතරක් පත් වෙලා තියෙනවා. අපිට අද ඒක අහිමි වෙලා තියෙනවා. කවදා හරි යන්න ඕනේ නම් එතෙන්. ජාතියක් වශයෙන් යන්න ඕනේ නම් එතෙන්ද මේ අප්‍රමාද ධර්ම පතුරවන්න පටන් අරගත්තොත් වැඩි කල් යන්නේ ලංකාවේ එහෙම ශීඝ්‍ර දියුණුවට යන්න වැඩි කල් යන්නේ ඒ වෙනුවෙන් එක එක්කෙනෙකුට සාමූහයක් වශයෙන් අපිට වගකීමක් තියෙනවා. එක එක්කෙනෙකුට වගකීමක් තියෙනවා. ඒක ගැන මේ ළඟදී කියලා තියෙනවා. අද මේ තරමට නරක වෙන්න නිසා, අද මේ තරම සුඛභෝගීත්වයට යන නිසා, අද මේ තරම පෘථිවිගෝලේ රත් වෙන නිසා, අද මේ තරම හිත අසහනකාරී වෙලා ඉන්න නිසා සුළු පිටිසක් මේක තේරුම් අරගෙන මුළු ඔක්කොම එපා කියලා සත්‍ය වැඩිම සඳහා කටයුතු කරනවා. ඒක දැන් පුදුම ලස්සන සංවිධානය වෙලා තියෙන එක බුද්ධ ආගම විතරක් නෙවෙයි හැම જાතියෙම සුළු පිරිසක් ඉන්නවා. ඔය කිසිම ලාභයකට සත්කාරයකට සම්මානයකට යට වෙන්නේ නැතුව සියල්ල අතහැරලා අහිංසකව සතිය වඩන ඒ සති හමුදාවක් ජාලයක් වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ එක එකන අඳුරන්නේ මේ එක දෙයයි කරන්නේ මොනම දෙයකටත් යන්න පුළුවන් තරම් සතිය වඩනවා. ඒක මේ ලෝකෙ පිරිහීමට සාපේක්ෂව මානසික සිද්ධ වෙන වෙනසක්. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ අන්නේ හමුදාවට අපි පුළුවන් තරම් බැඳිලා මේ ජඩකම් ෂටමායාවේ පැත්තක තියලා මේ අහිංසක කටයුත්ත කරන්න ගියොත් අපි ඉපදිච්ච මේ පතිරූපදේශ වාතයේ කියන මේ බහුකාර්ය ධර්මයේ අපි ඒක සමාදන් වුණා වෙනවා එහෙම නැත්නම් අපි ඒක ඒකෙන් ආඩ්‍ය වෙනවා ඒක නිසා මින් එහාට මම අද පළවෙනි ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අපිට මෙතෙන්ද එන්න වෙච්ච එකම එහෙම නැත්නම් මේ වැඩේට සම්බන්ධ වෙච්ච එකම ප්‍රධානම ප්‍රතිඵලයේ වශයෙන් සලකනද ඒක නඩත්තු කරගන්න පුළුවන් උනොත් මේ දවස් 3 4 දිගටම මේකට සම්බන්ධ වෙච්ච එකම ලොකු දෙයක් කියන මේ පිරිච්ච ගතිය නැත්නම් ඒකේ තියෙන සම්පත්‍ති කරගතිය ඒක නඩ සතිය පිනන්නත් ලේසියි ඒ කෙනාට මේ ලැබිලා තියෙන පහසුකම් වල තියෙන වටිනාකම තේරුම් ගන්නටත් ලේසි. ඒ කෙනාගෙන් මේ භූමියටත් මේ භූමියේ තියෙන පූජනීය தত্ত্ব වැඩි කරන්නට ලේසි. ඒක සාමූහික වශයෙන් එනවනම් හරි හොඳයි. එහෙම නැහැ කියලා කිසිසේත්ම පශ්චාත්තාප වෙන්න එපා. පුද්ගලිකව මම මගේ වැටි කරගන්නවා කියන ඇති කරගන්න මේ අදිෂ්ඨාන ශක්තිය සඳහා මෙතෙක් වේලා මේ දේශනා කරන ලද ධර්ම ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.